යන ලේසි. ඕක ඉස්සරහට ආවම ගියේ නැත්තම් ඉඩේනවා. ඕක ඉස්සරහට. මෙහාට. ඒකට අර පැත්ත ඕන තරම් ඉඩ ගත හැකියි. මේ ඉස්සරහට එන්න කියලා මම කියනවා. සබ්බං කමාමි කමිතබ්බං සුවපත් වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසරණමණී බ්‍රහස්පතින්දා චාරිත්‍රානුකූල පාතන ධර්ම දේශනාවකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං වාසෝ ආ우සෝ ලාරිකෝ අත්තපටිලාභෝ මනෝමයෝ අත්තපටිලාභෝ අරූපෝ අත්තපටිලාභෝ යස්ස මයං පහනාය ධම්මං දේසේම යථා පටිපන්නං වෝ සංකිලේශිකා ධම්මා පයිසanti හෝදානියා ධම්මා අ비වඩ්ඩිසanti පඤ්ඤා පාරිපූරින් වේ පුල්ලත්තං ච ධිට්ඨේව ධම්මේ සයං අபிච්ඡා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරිස්සතාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ <coughs> කියන්නේ දිච්ච මේ pāli ශාක් මාලාව නැත්නම් උද්ෘතය සර්වචනාසි විසින් දේශනා කරන්න ඉච්ච පොට්ටපාද සූත්‍රයේ සංග්‍රහ වෙලා තිබිච්ච සංග්‍රහ වෙලා තියෙන කොටසක්. මේ පොට්ටපාද සූත්‍රය කියන්නේ දීඝ දීර්ඝ සූත්‍රයක්. එක ජවනිකාවක් නෙවෙයි ජවනිකා රාශියකින් සමන්වාගත නාඩගමක් වාගේ නාට්‍යයක් වාගේ. ඉතින් ඒ නිසා මේක සංග්‍රහ වෙලා තියෙන්නේ තීට ගැළපෙන දීඝනිකාය කියන පොතේ. සූත්‍ර පිටකයේ පළවෙනිම සංග්‍රහ වෙලා තියෙන පොතේ. ඉතින් මේ සූත්‍රයේ අපි මේ වෙනකොට දේශනා 25ක් ගෙවන් කරලා තියෙනවා. ඒ නිසා මේ අද අතරමැද සූත්‍රයේ මැදින් කොටසකුයි උද්දුත කරගත්තේ 26 වෙනි දේශනාවට ආරම්භය ලබා ගැනීම සඳහා අද මේ මාසේ පස් අට වෙනිදා කලියුග වර්ෂේ. ඉතින් මේ වෙනකොට දේශනාව අහන්න ඉන්න සෑහෙන පිරිසක් ඒ මුල් දේශනාවට ආපු නැති නිසා වුන්කන් දීපු නැති නිසා ඒ විතරක් නෙවෙයි කොහොමද සූත්‍රයේ ගැඹුරු නිසා අතරමැදින් පටන් අරගත්තාම අත කඩාගෙන දැම්මා වාගේ අපහසුකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි දේශනාවේ මුල් ප්‍රදේශයේ පාවිච්චි කරනවා මෙතෙක් ගොඩනගාගෙන ආපු මේ පසුබිම හඳුන්වා දීම නිදානය ගැන සිහිපත් කරන්න. ඊට පස්සේ අවස්ථානුකූලව තමයි අපි අද ඉදිරිපත් කරපු මේ උද්ෘතයට ඇවිල්ලා සම්බන්ධතාවය දිගට පාත්තන්න යන්නේ. ඉතින් ඒ අතින් බලනකොට මේ පොට්ටපාද සූත්‍රය ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ සංඥා ස්කන්ධය ගැන. හරිම ගැඹුරු කොටසක්. ඒ මොකද ඒක ඊටාම මායාකාරී, ඊටාම ෂටයි, ඊටාම චපලයි. ඉතින් ඒක නිසා ස්වයං විවේචනයකින් යුක්තව එහෙම නැත්නම් රැඩිකල් වාදීව ප්‍රශ්න දිහා බැලුවේ නැත්නම් ගොඩාක් sannivedana ප්‍රශ්න අභ්‍යන්තර බාහිර වශයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ඉල්ලන જાති ප්‍රශ්නයක් මේකේ තියෙන. මාතෘකාවක් මේකේ තියෙන. නමුත් ඒක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා එක ගැටේ ලියන හැටි කාරණාව නෙවෙයි ගැටි ලිහන ක්‍රමේ දිහා බලනකොට අද තියෙන මොනම sannivedanayaකවත් මොනම ක්‍රම වේදයකවත් මොනම භාෂාවකවත් මොනම ව්‍යාකරණයකවත් නැති ලස්සනට ඒ ව්‍යාකරණ භාෂාවල තියෙන අඩුපාඩුකමුත් කපාගෙන ඉතාම ගැඹුරකට කෙනෙක් අරගෙන යනවා කෙලින්ම බුදුහාමුදුරන්ගේ හේවණේ ඉන්න තරමට. හරියට බුදුහාමුදුරන්ගේ සිවුර අල්ලගත්ත රාහුල පුංචි කුමාරයා කිව්වා වගේ ශ්‍රමණ මහණ උඹේ හේවණල්ලත් මට සැපයි කියන ගතියට බුදුහාමරෝ පිළිබඳ අවබෝධයක් එනවා. නමුත් ඒක මේ දාර්ශනික වශයෙන් එන, චින්තාමය වශයෙන් එන අවබෝධයක් කරන්න නෙවෙයි අපි මේ දේශනා පවත්න්නේ. තමන් භාවනා කරලා මේ වෙනකොටත් යම් ප්‍රමාණයක් අත්දකලා තියෙනවනම් ඒ අත්දකබලා තියෙන දේවල් වල තියෙන වටිනාකම තමන්ටම තමන්ගේ වටිනාකම අතු කරන්නයි. වගේ මේම දේශනා කොච්චර ඇහුවත් භාවනා කරන්නේ නැතුව මේවට අහුම්කන් දීම බෙහෙත් තුඬු කියනවා වගේ වැඩක්. සෙට්ටි සනීප වෙන්න නම් කසාය හොයාගෙන වනාවුද දොරන තම්බලා අටේකට ඉඳලා බොන්න ඕනේ. ඒ වගේ තමයි භාවනාව. ඉතින් ඒක නිසා මෙවැනි දේශනාවකට භාවනා කරන පිරිසක්ම සාක්ෂි කරගන්න ලැබීම වාසනාවක්. නමුත් මේ භාවනා කරන පිරිස් හොඳට නුවණ යොදවලා හොඳට තමන්ගේ පෙර අත්දැකීම් මේ දේශනාවල පෙර සුතමේ ඥාන මෙහෙවමින් ඕනේ මේකට ඇහුම්කන් දෙන්න එහෙම නැත්තම් අමාරුයි එහෙම මෙහෙවලා ඇහුවත් අහු අමාරු. ඒක පිළිබඳව කිසියෙත්ම අව탁සේරුවට කරන්න යන්න එපා. ඉතින් ඒ නිසා අපි දෙපාර්ශවයේම සැදී පැහැදී යෙදී සිටීමෙන් තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ සංඥාව පිළිබඳව මතක් කරලා දුන්නේ මේ සූත්‍රයේට පොට පාද ගන්න හදන ඒ පොට්ටපාද කියන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයා නගන ප්‍රශ්නයක් නැත්නම් යෝජනා කරන ධර්ම මාත්‍රකාවක් අනුවයි බුදුරජාණන් වහන්සේ මේ අහම්බෙන් ගෙට කොට වෙච්ච වෙලාවේ ඒ පිළිබඳව විග්‍රහයක් කරන්නේ. ඒක පොට්ටපාද පරිබ්‍රාජකයා බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරන ධර්ම පාබතය ධර්ම මාත්‍රකාව තමයි අදිස්පඤ්ඤා අදි අදිසඤ්ඤා නිරෝධය කියන්නේ මොකද්ද කියලා අහන එක. ඒකත් බුදුහාමුදුරන්ගෙන් අහනව නෙවෙයි. ඒ පොට්ටපාද පරිප්‍රාජක කියනවා මේ ගුණතුන් සිල්ලතුන් අතර තිබුණු ළඟදී තිබුණු අහම්බෙන් ඇවිත් ධර්ම සාකච්ඡාවක නැත්නම් අද කාලේ කියනවා ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක බෞද්ධ රන් නෙමෙයි ඒක නිකන් ගුතුන් අතර තියෙන සම්මේලනයක මේ අධි අධි සංඥා නිරෝධය පිළිබඳව සාකච්ඡා කරයි. ඉතින් පොට්ටපාද පරිප്രാජිකයාත් සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි බොහොම නිස්සද්දව සම්බන්ධ වෙලා තියෙනවා. ගොඩක් ඇහුම්කන් දීලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් එතේ හිරපු මත මතාන්තර ඔක්කොම එකතු කරලා ගන්නකොට මත හතරකට අඩු කරලා සභාව විනිශ්චයකින්තරෝ විසිරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් පොට්ටපාද තේරුම් ගන්නවා මේ හතරම එක අඩු කරන එක ලේසිත් නෑ. මේ හතර එකක්වත් සත්‍ය නිරූපණය කරන්නෙත් නෑ. අර්ධ සත්‍ය තියෙන්නේ. ඉතින් වටිනා මාතෘකාවක් නමුත් අපට මේක විසඳ ගන්න බැරි වුණා කියන දෙගිඩියා වෙන්නකොට තමයි සරුවචනාංශේ ස්ථානට වැඩම කරලා ආසනෙ ගන්න. ඉතින් එතෙත් තිබුණු කතා සියල්ලම අයින් කරලා පොට්ටපාත කෙලින්ම මාතෘකාවට බහිනවා. නැත්නම් සරුවචනාංශගේ අවධානය යොමු කරනවා මේ අදි සංඥා නැත්නම් අභි සංඥා නිරෝධය පිළිබඳව. ඉතින් එතකොට සරුවචනාංශේ ඒක මේ ආම්බෙන් යන ගමනකට ගෙඩ කොට වෙච්ච වෙලාවක්. සරුවචනන්සේ ඒකට ඊටාම අනුකම්පාවෙන් මේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව අකුලක් මැස්සෙන් කිරි දුර්ගයක් මැද්දේ පාරක් කපා නඩ ගහන යනවා වගේ ඒ පොට්ට පා දඬ ගහගෙන යනවා ඒකෙදී පණ භාවනා කරපු කෙනෙකුට නම් යම් යම් කරුණු උපදේශ ආදර්ශ කමටහන් ධර්ම සාකච්ඡා ගොඩක් සිද්ධ වෙනවා. නමුත් අවසාන වශයෙන් පොට්ටපාද ඒක බුදුහාමුදුරුවෝ පෙන්වපු මේ න්‍යාය මාර්ගයේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අහන ප්‍රශ්න වලින් තේරෙනවා යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලේ පොල් ප්‍රශ්න වර්ගයක් අහනවා. මේ ਸਰවඥාන්සේ ඒවටත් අවස්ථානුකූල උත්තර දීලා කියනකොට පොට්ටපාදට තේරෙනවා බුදුහාමුදුරු කියන පණිවිඩය මට sannivedana වෙලා නැහැ කියලා. ඒක පොට්ටපාද තේරුණාට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ওই කියන විදිහට මට තියෙන මේ දෙගිඩියාවත් එක්ක මට මේක මැරෙන්න ඉස්සලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වේවිද කියලා. ඒ අවාසනාවට වගේ සර්වඥාන්ති කියන උඹට බෑ කියලා. බගේ කෙනෙකුට මේක විසඳන්න බෑ. උඹ දැනටපත් ඉන්නේ මිත්‍යා දෘෂ්ටිකයට අනුමුත්තේ පැත්තට යොමු කරනවා. ඒකක් අදහගෙන ඉන්න උඹ වගේ කෙනෙක් ඉස්සරහට බුදු කෙනෙක් ඇවිල්ලා මෙච්චර වෙලා ගත්තත් බෑ. ඒක හරියට වෙන්නේ නිකන් නාස්තික මූලධර්මවාදී ප්‍රකාශයක් වාගේ බුදුහාමුදුරන්. ඉතින් ඒකට පුත්‍රජානන්සේට පින්න පාත වෙලා වඩන නිසා බුදුජානන්සේ ආසනෙන් නැගිටලා පින්න පාතේ වඩිනවා. වැඩියට පස්සේ පොට්ටපාදගේ ගෝල බාලියෝ ටික දැන් පොට්ටපාද පරිප්‍රාජිකයාගේ ආරාමයේ මේක සිද්ධ වෙන්නේ. ඔක්කොම එකතු වෙලා අරමණයට අඩ යටියකින් කැටිපරෝවකින් අද අත්පුරෝවකින් කොටනවා වගේ වට කරගෙන අනින්න පටන් ගන්නවා. දරුවචනාන්ත ඉස්සර අපිට කුක්ෙක් වගේ කියන කියන දෙයට හා කියන්න එනවා. අපිට කියලා ධර්මයක් තියෙනවා නේද? අපිට කියලා මේ සමයක් තියන නේද අපි කියලා දෘෂ්ටියක් තියන නේද කොහොමද අපේ නායකයා වැඩ කරන්න ඕනේ වෙන නායකෙක් ආපු වෙලාවක අපි වාදේ ඔප්පු කරගන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට ඔක්කොම සාදු කී කිය අහගෙන ඉන්න බුදුහාමුදුරු කියන දේ කියලා වට කරගෙන කොටනවා. ඉතින් පොට්ටපාද කියනවා උඹලා එහෙම අපේ ගෙදරට ඇවිල්ලා වෙන කෙනෙක්ගේ වාදයක් ඔප්පු කරලා කී එකට සතුට කන ගන්නවට කමන්නේ. හැබැයි මට නම් බුදුහාමුදුරු කියපු දේ වැරද්දක් නම් පේන්නේ නැහැ. පොට්ටපාද කොහොම හරි කකුල් දෙකෙන් හිට ගන්නවා. ඒ විශාල තමන්ගේම ගෝල බාලියෝ මැද. මෙහෙම ඉතින් දවස් දෙකක් යනවා සමාල්ලාට ඒ අතරමැද ඉතින් ගොඩක් උද්ඝෝෂණ ආරවුල් අයිතිවාසිකම් දාහට යන්න ඇති ඒවා ඉතින් සූත්‍රේ නෑ. කෙසේ නමුත් දවස් තුනකට විතර පස්සේ ඒ පිරිසේ හිටියා බොහොම පස්සේ පේන තේරෙන පටන් අර ගන්නවා ඒ මනසට ටිකක් පොට්ටපාදලත් වැඩි කාරණා තේරෙන වගේ ගෝලෙක් හත්ති සාරිපුත්ත කියලා චිත්තහත්ත සාරිපුත්ත කියලා එයා කොහොම හරි පොට්ටපාදව අවශ්‍ය ගන්නවා ආයෙසරක් අපියන් සර්වචනාසිකාවට ගිහිල්ලි වෙලා අර එදා උන්වහන්සේ කපලදිව පාර අපි තා ටිකක් සුද්ධ කරගන්නමු කියලා. ඉතින් ඒ දැන් දෙවෙනි ජවනිකාව, තුන්වෙනි ජවනිකාව පොට්ටපාද නැවතත් සරුවත්නාංශය දකින්න සවැත් නුවරට වඩිනවා. වැඩලි වරලා ආය නතර කරපතනilla ආය කතාව පටන් අරගන්නවා. පටන් අරගත්තාම සරුවත්නාංශය අර එදා උඹ වගේ කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ. උඹ ඉන්නේ මේ වගේ දෘෂ්ටියක. උඹේ දෘෂ්ටියෙම අනුන්ට උගන්වමින් ඉන්න කෙනෙක්. වෙනස් වෙන්න කැමති නැහැ. නිසාඹට බෑ කියලා අර විදිය සාපයක් වගේ ප්‍රකාශයක් කරාට එහෙම ගතියක් පෙන්වන්නේ නැවත පැමිණීම බොහොම සාදරයෙන් බාර ගන්නවා. බාරගෙන මාත්‍රිකාවට සම්පූර්ණයෙන්ම අලුතෙන් බහිනවා. බහැල ඉවර වෙලා දැන් සරුවච්චන් වහන්සේ පොට්ටපාද කියලා ප්‍රතික්ෂේප කරපු යම් යම් එවකට ඉන්දියාවේ පැවතිච්ච මත ඉන්දියාවේ පැවතිච්ච දෘෂ්ටි පටන් සරුවච්චන්සේ බාර ගන්න විදිහට වගේ කතාව පටන් අර ගන්නවා. වෙන විදිහට කියනවා නම් පොට්ටපාද උත්සාහ කරන්න හදනවා මේ සංඥා මට්ටම් තුනක් වෙනවා වගේ ඒක පේන්නේ බලනකොට ඒ අනුව කෙනෙකුට ආත්මයයි කියලා මමයයි කියලා නිට්ටයයි කියලා සුඛයයි කියලා සුභයයි කියලා තමන්ගේ හිතසුසල්සනවයි කියලා සංඥා වේදිකා පට්ටල අට්ටාල තුනක් අඳුර ගන්න උත්සාහ කරනවා බුදුරජාණන්සේ ඉස්ලාම කියනකොට ඒව පිළිබඳ රිදවන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා. දැන් සරුවචනන්සේ පොට්ටපාද ඉදිරිපත් කරපු මේ අට්ටාල තුනම නැත්තම් මේ වේදිකා තුන ඒ පදනන් තුන පදනම් කරගෙන බණ පටන් ගන්නවා. ඉතින් ඉස්සල්ලා පේන්න තිබුණේ සරුවචනන්සේ අනාත්මවාදයක් කතා කරනවා පොට්ටපාද ආත්මවාදයක් කතා කරපුවා. <clears throat> දැන් සරුවචනන්සේ ආත්මවාදයකට බහැලා. බහැලා පොට්ටපාදෝගේ කරටත් දා ගන්න හදනවා. හරිම ලස්සනයි ඒ ඉදිරිපත් කරන ක්‍රමය මේ දෙවෙනි පැත්තට යනකොට අපේ බෞද්ධයන්ට ටොක්ක්ක් කැණෙනවා. සර්වඥාන්සේ මේ අත්පටිලාභයක් ගැන කතා කරලායි බණ පටන් ගන්න. දැන් අපි දන්නා තාක් අපි දන්නේ බුදුහාමුදුර අනාත්ම ධර්මයක් දේශනා කරා ත්‍රිලක්ෂණයක වැදගත්ම අංගයක් තමයි අනාත්මය කියලානේ. දැන් බුදුහාමුදුර මෙතන ආත්මයක් ඔප්පු කරලා පෙන්වන්නට හදනවා. ඒක දිහා බලනකොට හීන් දාඩි දානවා පොට්ට බාදට නෙවෙයි බනහන අපටත් බන කියන අපටත් හීන් දාඩි දානවා බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්න හදන මේ අත්පටිලාභය ගැන. මේක පිළිබඳව මධ්‍යස්ත සලකා බැලීමක් මූලිකව තිබුණොත් හොඳයි කියලා හිතනවා. එහෙම නැත්නම් අපිට සම්ප්‍රදායන කූලව අනාත්මය කියන එක භාවනාවෙන් තොරව ඔළුවට දාගත්තොත් ඒ මනුස්සයා අනාත්මේ දකින්නෙම අත්ති කියලා මතාන යෝගයට බර කරලා. මේ ආත්මේ නැති කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආත්මය මරන්න ඕනේ. ක්ලමතේ කරන්න ඕනේ කියලා ඒ අනාත්ම ධර්මය අනිවාර්යයෙන්ම ඒකේනා තමන්ගේ ආත්මය ක්ලමතේ කරන්න ආ වූ අත්ති කියලා මතාන යෝගයට ඇදලා දානවා. නමුත් අපි ගත කරන ජීවිතයේ සුඛල්ලිකාණු යෝගයට දෙත් එකක්. කාමසුඛල්ලිකාණු යෝගයේ ජීවිතයත් ගත කරන්නේ පෞල් ජීවිත ගත කරන්නේ අඹ දරුවන් රකින්නේ සල්ලි හම්බ කරන්නේ ගෙවල් ලොතු පිටිය තියෙනවා. ඒ තියෙද්දි ඒක සම්පූර්ණ කාමසුකල්ලිකාණියෝ. ඊට ඇතුලෙන් තියෙන අපේ බුදුහාමුදුරුවෝ අනාත්ම ධර්මයක් දේශනා කරේ කියලා ඒ තමන් කරන හැම කටයුත්තකදීම අනාත්ම ධර්මයේ උගුරේ සත පහේ කාසියක් හරස් වුණා වගේ සුවස්තික ලකුණක් වගේ තියෙන යකඩ කැලක් උගුර හිර වුණා වගේ අනාත්ම ධර්ම එනකොටම අපිට හුස්ම ගන්න බැරුව යනවා. ඉතින් අපි මේ කරන විදිහේ හම්බ කරන්නේ කොහොඳද? අමුදරුවන් හදන එක හොඳද? රකින්න එක හොඳද? මේ විදිහට අභිවෘද්ධියක් හදන එක හොඳද? එතකොට අනාත්මයි නේද කියලා ඇඟ ඇතුළෙම පිළිකාවක් බෝ ඇඟ ඇතුළෙම අර්බුදයක් හට ගන්නවා. ඉතින් මේ අර්බුදයත් එක්කම තමයි අපි බුදියන්නේ. ඒ අර්බුදයත් එක්කම තමයි හීන දකින්නේ. අර්බුදෙන් එක්කම තමයි පහුවෙන්ද උදේ නැගිටලා අමුඩ ගහගෙන ආය කුඹරට බහින්නේ. ආය හැන්ද වෙනකන් ඒ ව්‍යාපාර රාජකාරී දාඩිය දාගෙන කරන්නේ අර්බුදයත් එක්කමයි. ඉතින් මේ අර්බුදය සම්බන්ධයෙන් බෞද්ධයා ඒකාන්ත උත්තරයක් අපේක්ෂා කරනවා අපි අනාත්මවාදී කියලා. මොකද බුදුහාමුදුරෝ කොච්චර දෝ කියලා තියෙනවා ඇත්තේය කියලා වාරගත්තොත් කච්චායන ඒකත් බොරුවක්. නැත්තේය කියලා වාරගත්තොත් කච්චායන ඒකත් බොරුවක්. ඇත්තේයයි කියලා වාරගත්ත ලෝකයක් තියෙනවා නැත්තේයයි කියලා වාරගත්ත ලෝකයක් තියෙනවා සරුවච්චන් වහන්සේ ඇත්තේය කියන්නේත් නැතුව නැත්තේ කියන්නේත් නැතුව මැද මාර්ගයෙන් යනවා කියන කතාව බෞද්ධයාට විශේෂයෙන්ම දර්ශන විද්‍යාව විද්‍යාව හදාරන මිනිසුන්ට අබින් වගේ ත්‍රිපල් කසාය වගේ දිරව ගන්න බෑ හරි තිත්තක් තියෙනවා. නමුත් මේ පොට්ටපාය සූත්‍රයේ ਸਰවඥාන්සේ ලස්සනට ඒක දැන් මේ අපි සාකච්ඡා කරන කොටසේදී කෙනෙකුට Taman වශයෙන් හෝ එහෙම නැත්නම් වාදමුඛයකදී අපි සභාවකදී හෝ නැත්නම් දර්ශ බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව පෙන්වන දර්ශනීය වශයෙන් හෝ ඊටාම ගැඹුරක් තියෙනවා. නමුත් මම මේ කියන්නේ මේ ගැඹුර නිකම් පොත් කියවලා වාදෙට යන්න දර්ශන වාද කරන ගන්න හදන එක නෙවෙයි. අපි මේ කරන භාවනාවේදී කොච්චර අදාළ වෙනවද කියලා. ඊ අදාළ වෙන වෙලාවේදී නැත්නම් මේ අපිට මේ මාතෘකාව අපිට සම්බන්ධ වෙන වෙලාවේදී අපි කොච්චර විවෘත වෙන්න ඕනේද? ඇත්තටම කියනනම් අපි ඉස්සලා විවෘත වෙන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති සද්ධාවෙන්. නිකම්ම නිකම් ප්‍රසාද සද්දායෙන් උන්වහන්සේ අපිව නොමගරින් නැහැ කියලා. නමුත් ਸਰවඥංශ මේ සූත්‍රවල පෙන්නනවා උඹලට මම සද්ධාව පිළිටවන්න කිව්වට නොබෝ කලකින් භාවනා කරනකොට මම උඹලගේ අතට තිබ්බ නෙල්ලි ගෙඩියක් වගේ මං කෙරේ තිබ්බ සද්ධාව ඕකප්පන සද්ධාාවක් වශයෙන් Tamanටම දැක ගන්න පුළුවන් ඉතින් මම උඹේ අත්දැකීම් ටිකත් එක මම විස්තර කරලා දෙන්නම්. මං අන්තිමට සද්ධාව පැත්තක තියලා මේක හුදු කාරණාවක් බව පිරිසිඳ දැක ඇති කාරණාවක් බවට මම ඔප්පු කරලා පෙන්නන්නම් කියන්නේ කියන්නේ සරුවත් ආංශී පුදුමාකාර <clears throat> මහා කරුණාවක් මහා ප්‍රඥාවක් ලැබුණා කියනවා. ඉතින් ඒක කරගෙන යනකොට බුදුහාමුදුරෝ කියන විදිහට ඒ පාර දිගේ අපි යන්න නම් අපි නිතරම පුළුල් මනසක් ඇතුව අපි මේ දරණ මත පිළිබඳව විවේචනාත්මකව බැලුවේ නැත්නම් අර බුදුහාමුදුරෝ පොට්ටපාද කරපු සාපේ අපිට වදිනවා. උඹට නම් කවදාකවත් මේක තේරුම් ගන්න බෑ. ඔබ මේ දෘෂ්ටියක ඉන්නේ. ඔබ දෘෂ්ටියගේ ආඩම්බරය කරනකම් මං කියන දේ තේරෙන්නේ නැහැ. ඔබ දන්නවනම් මේක දෘෂ්ටියක්. මේ දෘෂ්ටිය ඔබට අහේනිය වෙනසයි පිටලා තියෙන ලෝකේ තියෙන තාක් දෘෂ්ටි අහේනියට පිටන්නේ. නිසා කරුණාකලෝ කටුවටුන බිම තියන්න ලෑස්තියන් දැනගෙන. මේක කටුවටුනක් කියලා. ඉතින් බුදුරජාණන් මේ කටුවටුන කටුවටුනක් බව ඔප්පු කරන්නයි පොට්ටපාදත් එක්ක කතා කරන්නේ. පුට්ටපාදතර පුත්‍රජානහන්සේ මේ දේශනා කරනවා පුට්ටපාද යම් කිසි කෙනෙක් මගෙන් මෙහෙම ප්‍රශ්න කෙරුවොත් පුට්ටපාදට අහන්න දෙන්නේ නැහැ බුදුහාමරගේ මේ ප්‍රශ්න. ඒ නිසා පුට්ටපාදට ඇහෙන්න බුදුහාමරෝ කියනවා මගෙන් කිසිවෙක් දැන් තවස් සර්වචනාචරමක් වෙන්න ඕනේ. මගෙන් ප්‍රශ්න කෙරුවොත් එහෙම කතමෝසෝ ආවුසෝ ඕලාරිකෝ අත්තබාවපට්ලාපෝ යස්ස තුම්මේ පහනාය ධම්මං දේශේ. දැන් ඔබ වහන්සේ බුදුජානනාංශ කියනවා ඕලාරික අත්තපටිලාභයක් තියෙනවා කියලා. අවලාරික අත්පටිලාභය කියන එක වර්ණගන්නේ හතරමා භූතයන්ගෙන් හැදිච්ච කැබලි කර කන කන ආහාර වළඳන රූපී ආත්මයක්. ඒ කියන්නේ අපේ කය. අපි දන්න විදිහට ගන්න කය. බුදුන් කියන එකක් තියෙනවා අයිය. එහෙම එකක් තියෙනවා. එහෙම අත්පටිලාභයක් තියෙනවා. මේක අත්පටිලාභයක්. බුදුන් මේකට පටිලාභ කියන වචනේ පාවිච්චි කරන්නේ. මේ මනුස්ස කය පෙර පිනකට ලැබිච්ච ලාභයක්. මේක අත්ති කිලමතාන යෝගකටය දාන්නවක්වත් මේකට නොදකින් නොපතන් කියලා කියලා ගහන්නවත් තියෙන කන් නෙවෙයි. පෙර පිනකට හම්බෙච්ච එක මේ මනුස්ස බණ තම ආත්ම භාවය. අත්පටිලාභේ. තිසං අත්පටිලාභයක් හමුන අපිට මේ බණ අහන්න බෑ. අපිට ධර්මේ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක පුංචි කරලා සලකන්න එපා. මෙහෙම එකක් තියෙනවා කියලා බාරගත්තට වැරද්දක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා කවුරු හරි මගෙන් ඇහුවොත් ඇවත්නි ඔබ ඔය දේශනා කරන ඔය අත්පටිලාභය කොහොමද වර්ණගන්නේ? ඔබතුමා කියනවනේ මේ ඕලාරික රූපී අබලින්කාර ආහාර කන හතරමා ධාතුන්ගෙන් හැදිච්ච මේ අත්පටිලාභයක් තියෙනවායි කියලා. කතමෝසෝ ආවසෝ ඕලාරිකෝ අත්පාපටිලාභෝ යත්ත යස්ස තුම්මේ පහනාය ධම්මං දේහි. ඔය ප්‍රහාණය කළ යුත්තයි කියන ඔය අත්පටිලාභය ඕලාරික අත්පටිලාභේ කෙතෙක්ද කොහොමද කියලා මගෙන් අහන්න පුළුවන් කෙනෙක්. එතකොට ඒ මම කියනවා මම මේ කියන විදිහට ඕලාරි ගත්ත ප්‍රතිලාභයක් තිබේය. ඒක ප්‍රහාණය පිණිසයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. ඒක ප්‍රහාණය පිණිස බැසගත්ත කෙනාට සංකිලේශ ධර්ම අයින් වෙනවය, කෙලෙස් ප්‍රහාණය වෙනවය, වෝදානියා ධම්ම අභිවඩ්ඩිසන්ති ඇතුළත සුදු සුදු ධර්ම පිරිසුදු ධර්ම වැඩෙනවය, පඤ්ඤා පාරිපූර්ණින් වේ පුල්ලත්තංච ප්‍රඥාව පිරෙන්නේය, හිත පුලුල් භාවයටපත් වෙන්නේය, දිත්තේම ධම්මේ සයන් අච්චා තයන් අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරතාති මේ ආත්මයේදී මරණය මැත්තේ නෙවෙයි මේ ආත්මෙදීම තමන්ගේම ඥාණයෙන් මේක වටහාගෙන ඒකට එළඹ වාසය කරන්න පුළුවන් අන්න එවැනි වූ අත්බහපටලාභයේ කොහොමද කෙතකින්ද කියලා මගෙන් කවුරු හරි ඇහුවොත් මං ඒ ඇත්තන්ට මෙහෙමයි දේශනා කරන්නේ මම කියලා දෙන්නම් ඔබට ක්‍රමයක් අන්නේ විදියට උඹ වැඩ කරොත් මෙන්න මේ කියන ඕලාරිකත්ව ප්‍රතිලාභය ඉක්මවන්න පුළුවන් ඉක්මවුවට පස්සේ ඔබට තේරෙනවා මන්න මෙහෙම එකක් මං ඉක්මෙවයි කියලා. අන්න එදාට ඔබට තේරෙයි මං වරණගපු අත්පටිලාභය ඕලාරිකත්ව ප්‍රතිලාභය කහ පාටද නිල් පාටද රවුන්ද හතරද කියලා ඔබටම තේරෙයි කියලා මම ඔබට ඒක තේරුම් ගන්න අත්පටිලාභේ නෙවෙයි මම වරණගන්නේ ඒ අත්පටිලාභය ඔය වරණගන ඕලාරික හතරමා භූතයන්ගෙන් හැදිච්ච කෑම කාලා හදා වඩා ගන්න රූපී ආත්මය ප්‍රහාණය වෙනස ධර්මයක් දේශනා කරනවා ප්‍රහාණය කරාට පස්සේ ඔබට තේරෙයි ඔබ ප්‍රහාණය කෙරුවේ මෙන්න මෙහෙම එකක් කියලා. ඒ නිසා මම මේ වරණගන්නේ ඕලාරික අත්පටිලාභයේ සාක්කුවේ දාලා ගෙදර ගෙනියන්න ඔක්කත් කරඬුක තියලා තැම්පත් කරලා හඳුන් කුරුපත්තු කරන්නත් නෙවෙයි ප්‍රහාණය පිණිසයි ප්‍රහාණය කරපු දාසුඹට තේරෙයි. එතකොට ඒ කෙනාට ಗುಣ දෙකක් තියෙන්න eBay ඉස්සෙල්ලා තමන් දනිපනි ගාලා කොහොම හරි ඕලාරි කත්තපටිලාභේ ප්‍රහාණය කරලා තියෙනවා. එතකොට මේ ප්‍රහාණය කිරීම සඳහා බුදුහාමුදුරෝ දේශනා කරන ප්‍රතිපදාවට බැහැගෙන තියෙන්න ඕනේ. යාට විතරක් මම ප්‍රහාණය කරපු අත්තපටිලාභය බුදුරජාණන්සේ පෙන්වන්න හදන මේ ඕලාරි කත්තපටිලාභේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වුණාට ඒක ප්‍රහාණය නොකරපු කෙනාට ප්‍රතිපදාවට බැහැගත්තේ නැති කෙනාට ඒක ග්‍රීක භාෂාවක් වෙනවා. මොන විදියෙන්වත් තේරුම් ගන්න බෑ. ඉතින් ඒ නිසා බුදුජාණන් වහන්සේ පොට්ටපාදට දෙන්නේ අහලා ගෙදර ගිහිල්ලා බත් කාලා බුදින බණක් නෙවෙයි. මේ අහපු දේ කරලා බලලා ටිකක්වත් ටිකක්වත් මේ ඕලාරිකත්ව බව ප්‍රතිලාභය ප්‍රහාණය වෙලාද වෙන පැත්තරද මම ඉන්නේ අනේ නැත්තම් මැරෙන්න ඉස්සලා මේක කෙරුවොත් හොඳයි කියලා. කරවැලීමේ ආසාවක් වෙන කුසල ඡන්දයක් පහළ වෙන ධර්මයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට ඒ ඕලාරිකත්ව භාව ප්‍රතිලාභය නැත්නම් මේ රූපී හතරමහා භූතයන්ගෙන් හැදිච්ච කැබලිකර කන ආහාර කන මේ ඕලාරික අත්භාව පැටලාභේ වර්ණ ගන්න නම් ඒකේනා ප්‍රතිපදාට බහින්න. ප්‍රතිපදාවට බහිනවයි කියලා පුත්‍රජානනාංශය සඳහන් කරන්නේ අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා කියන කායික විවේකයේ ඉස්සල්ලාම තියෙනවා. ඒක නම් මේ වැඩේට බැස්සයි කියන්න නම් ඔපරේෂන් එකට ඉස්සල්ලා ලෙඩාගේ මයිල් බාලා නාවලා ජීවන වර්ණය කරපු ඇඳුම් අඳලා එයා තියටරයකට ගන්න එපා නැත්නම් ඔපරේෂන් කරන්න බෑ නීති ඒක නිසා අපි කිව්වොත් එහෙම ඔපරේෂන් කරන්න පුළුවන් නම් කුස්සිය ඉඳද්දිම කරලා පෙන්නන්න කියලා අපි දොස්තරට අභියෝග කරාට දොස්තර කියාවි මේ ඔල මොට්ටල කට්ටිය කුස්සිය ඔපරේෂන් කරන්න ගියාට ඔපරේෂන් කරන්න ඉස්සෙල්ලා තමයි අස්සම් කරන්න ඕයි ඕනේ ඕයි මැරුණට කමක් නැහැ කියලා ඊට පස්සේ තමයි හැම ගහන්න ඕනේ ඕයි මයිල් බාන්න ඕනේ ඕයි ඒකලෙල තමයි ගන්න ඕනේ ඕයි මේ තියටරේල දොස්තර එන්නේ ආරණ්ඩු කරන්න උඹට ගාය තියෙනවනම් වරින් මං කියන විදිහට නැත්නම් ගායනවා. ඒ වාගේ තමයි බුදුරජාණන් කියන ඔය ලෙඩේ හනිප කරත් හැකි. හැබැයි මෙන්න මේ නීති පද්ධතියක් තියෙනවා. අපි ළඟ වෛද්‍යවරු ගාව තියෙනවා ඒ ආචාර ධර්ම පද්ධතියක්. එතික්ස් වගේක්, එතිකට්ස් වගේ. ඒ වගේ මෙතෙන්ට එනවනම් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. කැමැතින බූගාගෙන වරේ. ඒ වගේ තමයි කියන්නේ නම් කැලිකට ඵලයක්. රුක්ක මූලගත වේයක්, ශූන්‍යagaraගත වේයක්. ඒ රුක්ක මූලගත වීමෙන් ඕලාරික වීමෙන් මේ අරණ්‍යගත වීමෙන් ශූන්‍යාකාරගත වීමෙන් කරන්නේ මේ කාම ගුණයන්ගෙන් භෞතිකව ඈත්වීම. අපි ඒකට කියනවා කාම ගුණයන්ගේ විවේකය. කාම ගුණ කියලා කියන්නේ ඇහැට විවිධාකාර රූප පෙන්වන අරමුණු. කනට විවිධාකාර ශබ්ද අස්සන අරමුණු. නාසයට විවිධාකාර ගඳ සුවඳ දෙන අරමුණු. දිවට විවිධාකාර රසමසළු දෙන අරමුණු. කයට විවිධාකාර පහස දෙන අරමුණු වෙනුවට ඒ අරමුණු වල ස්වභාවික தത്വෙට බස්සන්න කියනවා කැලේකට ගිහිල්ලා. කැලේ රූප නැතුව නෙවෙයි නමුත් කැලේ රූප කාම දනව නෙවෙයි නෙවෙයි. ඇත්තටම කාම දනවන දේවල් තියෙනවා ඒකට කැලේ කියන්නේත් නැහැ. කාමයේ තියෙන්නේ කැලේ කියලා කියන්නේ කාම භෝගීන්ට බය උපදවන විවේකයේ හොයන කෙනාට සැප උපදවන පරිසරයක්. ගහක් මුලට ගියාමත් ඒ ගහ මුලත් නැහැ කාම උපදින දේවල්. ගහකට බැන්නයි කියලා ගහ අපිට බනින්නෙත් නැහැ ගහ බදාන කිස් කරන්න ගියාට ගහ අපිට ප්‍රේම කරන්නෙත් නැහැ. ඒ වගේම නිදිමත කරවන්නෙත් නැහැ. ගහමල ඉන්නකොට නිින්ද යන්නෙත් නැහැ බයයිනේ. ඒ වගේම ශුන්‍යagaraට ගියාමත් එතනත් නැහැ මේ ආලිංගනය කරන්න සිපවනඳ ගන්න දෙයක්වත් නැහැ. වෛර කරන්න දෙයක්වත් නැහැ. ඒ නිින්ද යා ගන්න දෙයක්වත් නැහැ. ඒ නිසා මේ වගේ ස්ථාන තුනකට යන්නේක නැත්නම් තුනෙන් එකකට යන්නේක ඒ ඔපරේෂන් එකට ලෙඩා තියටර් එකට ගන්නවා වගේ. එතකොට බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා දැන් උඹ අරණ්‍යගත උනායි කියලා හිතමු. ගහක් මුල වාඩි උනායි කියලා හිතමු. ශුන්‍යාකාරයට කියලා භාවනාසාරට කියලා වාඩුණයි කියලා හිතමු. එතකොට Tamanට මේ පඤ්ඤා පරිපූර්ණ කියන විදිහට තේරෙනවා නම් අනේ පෙන වෙන ඇත්තන්ට නැති විදිහට මට විවේකේ ලැබුණා. හුදකලාව ලැබුණා. මට දැන් තියෙන්නේ අරණ්‍ය සංඥා විතරයි. ග්‍රාම සංඥාවෙන් මම නිදහස් වුණා කියලා එළඹ වාසය කරන්න බැරි නම් එයා සුදුස්සෙක් නෙවෙයි. ඉදිරි ගමන යන්න බෑ. එයා තාම ගෙදර ගැන කල්පනා කර කර ඉන්නේ. ගෙදර හිටියනම් මා වෙලාවට බුදි වෙනවා, මේ වෙලාවට කනවා, මම මෙයාව අත ගන්නවා, අර අත ගන්නවා කියලා කල්පනා කරනවා නම් එයා අර භෞතික වශයෙන් අර ඥාති පරිවර්තේ, භෝග පරිවර්තේ අතහැරියට හිතෙන් බැඳීගෙන ජීවත් වෙන. එතකොට එයා අරණ්‍ය වාසය පිළිබඳ නෙවෙයි හිත තියෙන්නේ. අතහැරලා ආපු අර අතහැරලා ආපු හැව ගැන කල්පනා කරන ගැරන්ඩියක් වගේ. අල්ලලා දාලා ආපු හැව ගැන කල්පනා කරන ගැරන්ඩියක් වාගේ ගෙදර ගැන අතීත වශයෙන් අනාගත වශයෙන් කල්පනා කරනවා. අතන ගැන මෙතන ගැන කල්පනා කරනවා. අරයා ගැන මෙයා ගැන කල්පනා කරනවා නම් මෙයා තමන්ගේ ප්‍රඥාව ලැබුවා වූ මේ අරන්නේ රුක්ක මූල ශූන්‍යාකාර தত্ত্বය අභිරමණයට නෙවෙයි යන්නේ ප්‍රඥාවක් නෑ යාට යා මෝහයෙන් ඉන්නේ. ඒකෙන් ප්‍රඥාව බහුල වෙන්න උදව් කරන්නේත් නෑ. එයා අර ගෙදර ගැන කල්පනා ලොක්කොල සලකනවා. අරන්නේ පාළුයි කම්මැලි, නීරසයි කියලා එක පුංචි කළා සලකනවා. ආන්නේ දෙක නොවෙන්න නම් Taman ළඟ තියෙන ප්‍රඥාව නිසිමඟට යොදවන්න ඕනේ මේ අරණ්‍යගත වීමත් ඇති කියලා. ඊදවසල් ලොකු සාංශි මෙතනම ඉඳගෙන මේ ආසන ඉඳගෙන කියනවා එතන ආපු ඒ මේ උපාසක මහත්තයෙකුට ඒ උපාසක මහත්තයා පැවිදි වෙන්න හිටියේ පැවිදි වෙන්න විදියක් නැහැ කිව්වා මේ හොර පිංකම් වගේක් තියෙනවා ඒක ඉවර වෙනකන් ඉන්න බෑ කියලා. ඉතින් ලොකු සාංශි නිකන් වීලුවට වගේ ඇහුවා වදවන්තර මාර්යා පොරොන්දුවක් දීලා තියෙනවද පින්කම් ඉවර වෙනකන් ආවුස දෙන්නම් කියලා. ඊට පස්සේ කියනවා ඒ පින්කම් ගැන බනින්නත් හොඳ නෑනේ බෞද්ධ භික්ෂුවක් නේ. ඊට පස්සේ කියනවා මාත්‍යෝ වෙන පින්කම් එපා නිකන් බුදිය ගන්නත් හොඳ කැලීම තමයි කියලා. එළ හොඳට ඇඳට හේච් වෙලා කියනවා නිදාන ඉඳලා අවදි වෙනකොටත් කැලීම නෝත් හොඳයි කියලා. ඒ ඇති නිවන් මොකක්වත් ඕනේ නැහැ. මට කැලේක ගිහිලා බුදියන්න හම්බුණත් ඇති. නැගිටිනකොට කැලේ දකින්න හම්බුණත් ඇති. ඒක දන්නේ නැත්තම් ඒ කැලේට ගිහිල්ලවත් එහෙම දෙයක් අගේ කරන්නේ නැත්තම් ඒ මනුස්සයාට ඉතින් අර කකුර බූරුවගේ පිටේ හකුරු පැටව වගේ ඉතින් රසයක් නැහැ නේ. ඉතින් එම කෙනාට ඉස්සරහක් නැහැ. ඉස්සරහම ඔය අත්බව ප්‍රතිලාභයක් ඕ මේ සංඥා පිළිබඳ කතා කරන දෙයක් නෑ මේ බුල්ඩෝසරකින් තල්ලු කරන්න පුළුවන් තරම් කුණු කන්දක් තල්ලු කරන්න පුළුවන් වෙලාවේ ඒ තල්ලු කරපු කුණු කන්දල ගැන හිත හිතා ඉන්නවනම් ඒකෙන්ම පේන්න තියෙනවා යා සුදුසු නැතිකම. ඒක නිසා ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ උඹ කාම ගුණයන්ගෙන් වෙන්ුණා. දැන් ඥාතිගෙන් වෙන්ුණා. වස්තුයෙන් වෙන්ුණා. නමුත් බලපන් කාම සංඥාව හිතේ තියෙනවනේ. දැන් ඉඳගත්තර පස්සේ භාවනා ශාලාවකට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ සක්මනට ගියාට පස්සේ මොනවද ඔළුවට එන්නේ? අර දාලාපු කුණු කන්දල්නේ. ඒ නිසා කාම ගුණයෙන් අයින් කරාට කාම ගුණයෙන් ඇති කරන කාම සංඥාව විෂයිදපු ඊතල වගේ අපි යණ යන තැනට පහර දෙනවනේ. ඉතින් බුදුදහස කියනවා මේක උඟ දෙනේ පශ්චාත්තාපයට ගන්නවා. මගේ හිත හරි කඩප්පුලි, මගේ හිත හරි කාමභෝගී, මගේ හිත අපි අනාගතය අනිකට දුවනවා, අතීතයට දුවනවායි කියලා එයා හිතනවා අල්ලපු යටි මේ සක්මන් කරන එක නම් ෂෝක් එකට සක්මන් කරනවා. මට නම් හරියට අතීත අනාගතේ හිත විදිනවා. අනුන් ගැන හිතෙනවා අතන මෙතන ගැන හිතනවා කියන නිසා හරියට කනගාටු වෙනවා බුදුදහමසේ සඳහන් කරනවා අල්ලපු වෙටි සක්මන් කරන මිනිහත් ඔච්චරයි උඹත් ඔච්චරයි මටත් ඔච්චරයි කාමගුණ අයින් කරපු මිනිස්සයාට කාම සංඥා වැඩි කාම ගුණයේ ඉන්න මිනිහට වැඩිය කාම ගුණේ අයින් කරන්න ගිය ගමන් ගොඩේ වතුරේ ඉන්නකම් මාළුව දඟලන්නේ නැහැ මාළුව දඟලන්නේ වතුරෙන් ගොඩ දැම්මට පස්සේ කැලේ ඉන්නකම් කැලේ මී අරකම් දඟලන්නේ නැහැ කුළු මීවා කුළු මීවාගේ කුළු ගතියේ ඉන්න නගරෙට ගෙනාවට පස්සේ ගමට ගෙනාවට පස්සේ කුරුල්ල කැදැල්ලේ ඉන්න කන්දා ගලන්නේ කූඩුවකට දැම්මට පස්සේ දඟලන්නේ. ඒ නිසා උඹ හිතාගනින් ඔය කියන විදිහට කාම ಗುಣ අයින් කරාට පස්සේ කාම සංඥා ගොජ දාන එක උඹේ පුද්ගලික දෝෂයක් නෙවෙයි ඔක මනුස්ස හිත. ඕක උඹ කනගාටු වෙලා වැඩක් නෑ. ඔක පොදු කැඹිරිල්ලක්. පොදු පිළිකාවක් ඔතන තියෙන්නේ. ඔය පොදු සැරව ගැලිල්ලක් ගලන්නේ. මෙන්න මේක දිහා බලපන්. ඒ නිසා මම උඹට ප්‍රතිපදාවක් දෙන්නම්. මෙන්න මේ කාම ගුණයන්ගෙන් අයින් වෙලා හිත එකතෙන් කරන්න හෝ අරමුණකට ගන්න හදන කෙනා නැත්තම් කාමේ නැති අරණ්‍ය සුබයක් මංගලයක් විවේකයක් හුදේකලාවක් කියලා සලකන මනුස්සයාට මාර බලවේග වගේ එනවනේ කාම සංඥාව මේක උඹේ දෝෂයක් නෙවෙයි කාගෙත් ඇති මේ සඳහා මම ඔබට ප්‍රතිපත්තියක් දෙනවා ප්‍රතිපදාවක් දෙනවා කමටහනක් දෙනවා අරමුණක් දෙනවා රූප කර්මස්ථානික හිත තියපන් හිත නිතරම රූපයක උල උලා තියාගනින් එතකොට ඔය කාම සංඥා අඩු වෙනවා නිසා කාම සංඥා අයින් කරනනම් රූපේ දෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියන එකට කියනවා රූප කර්මස්ථානය කියලා නැත්නම් කායනුපස්සනාව කියලා කියනවා ඉතින් මේ රූපේ දීම සඳහා අපි කරන්නේ මොකද අරන්නේට ඇවිල්ලා වාඩි වෙලා අර নানা ප්‍රකාර දේවල් වලින් හිත ඇවිස්සලා දඟලනකොට මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන තමන්ගේ කයට හිත තියලා මේ කයේ හිත තියෙන ඕනම චිත්තක්ෂණයක මම කාම ගුණයන්ගේ විතර නෙවෙයි කාම සංඥාවෙමුත් නිදාස්. ඒ නිසා කොච්චර චිත්තක්ෂණ ගාණක් මට මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකේ තියාගෙන ඉන්න පුළුවන්. ඔන්න එතකොට තමයි පළවෙනි වතාවට කාම සංඥාවට සහ කාම ගුණයන්ට කාම ගුණ කියලා කියන්නේ වස්තු කාම සංඥා කියන්නේ මෙහෙම මෙහෙමයි පොතේ සඳහන් කරලා තියෙන්නේ. කාම ගුණයන් කියනවා වස්තුකාමී කියලා. නැත්තම් කාම වස්තු කියලා. ඒක අයින් කෙරුවට පස්සේ හිතට එන එකට කියනවා ක්ලේශකාම කියලා. වස්තුකාම සහ ක්ලේශකාම කියලා දෙකකින් අපි බාහිර කරනවා. දැන් වස්තුකාමේ ඉන්න මනුස්සයර ක්ලේශකාමයක් ගැන හැඟීමක් නැහැ. මොකෝ අසුචි ඉන්න බණුවට ඒක අපුලක් තේරෙන්නේ නැහනේ. අසුචි ළඟල ඉන්න උහුරට අපුලක් තේරෙන්නේ නැහනේ. උහුරට අපුල තේරෙන්නේ පිරිසුදු සත්තු අතරට ගියාට පස්සේ. ඒ වගේ තමයි කාම ගුණයන් වල ඉන්නකොට කාම සංඥා ගැන හැඟීමක් වනේ. අපි තිබුණත් වැඩි කරන පැත්තේ ඉන්නේ. කාම ගුණයන්ගෙන් අයින් වෙලා බලන්න ගියාම කාම සංඥාවර ඌර ගොඩ දැම්මට පස්සේ වගේ වස ගන්ධත් ආරයි අසුචි වලින් ගොඩ ගත්තට පස්සේ. ඒ කාම ගුණයන්ගෙන් අයින් කරාට පස්සේ ඇති වෙන මේ කාම සංඥාවන්ද ක්ලේශකාම කියලා කියනවා. ඒ ක්ලේශකාම දන්නේ ගීගේ අතාරපු මනුස්සය විතරයි. භාවනාවට ගිය මනුස්සය විතරයි. ඒකත් දකින්නේ පච වෙලා, පරදිලා, වැරදිලා, පශ්චාත්තාප වෙලා ආත්මය හීන බාටපත් වෙලා චිකේ මෙච්චර අනන්‍ය සීනාසට ආවත් මට තාම රාග හිතවිලි එනවනේ ද්වේෂ හිතවිලි එනවනේ නිදිමත එනවනේ කියලා ඒ ක්ලේශකාම දකින්න දකින්න පැකිලෙනවා ඒ මොකද මෙයා දන්නේ නැහැ ක්ලේශකාම කියන එක පොදු ධර්මතාවයක් කියලා. එයා හිතන්නේ මට පුද්ගලික දෙයක් කියලා. කොච්චර බණ අහන්න වෙයිද? කොච්චර අරණ්‍යගත වෙන්න වෙයිද? කොච්චරක් හිත හදාගන්න වෙයිද? අරණ්‍යයට ආපුවම කෙලෙස් වැඩි වෙනවා කියන එක තේරුම් ගන්න. අපි හිතන්නේ අරණිට ආවට පස්සේ කෙලෙස් අඩු වෙන්න ඕනේ කියලානේ. සම්පූර්ණ ඒක නෙවෙයි වෙන්නේ. වනමුකේ පෑදුවොත් එහෙම බේත් දාන්න වනමුකේ වේදනාව වැඩි. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක බුදුහාමුදුරන්ගේ ගැඹුරු ධර්ම. අපි හිතාන ඉන්නේ කැලේට ආවට පස්සේ කෙලෙස් අඩු වෙන්න ඕනේ. සංසිඳෙන්න ඕනේ. නෑ කුළුමියාරක වලින් එළියට ගත්තට පස්සේ තමයි කුළු ගති පාන්නේ. කැලේ ඉන්නකම් කුළු ගති පාන්නේ නැහැ. ඉතින් මේක පුද්ගලිකව ගැනීම තමයි පෘථජ්ජනයයි කියන්නේ. මේක මේ ලෝකාගෙත් හැටි කාගේ කිල්ලෝට දුණු තියෙනවා. කවුරුත් ඉන්නේ එක මන්ත්‍රාය බෝට්ටුව කියලා දන්න මනුස්සයා අනේ මගේ හිත නොදකින්න පතන් කියලා බනින්නේ. එයා කාම ගුණ අයින් කරලා කාම සංඥාව නැති කිරීම රූප කර්මස්ථානයක් දාන. රූප කර්මස්ථාන කියන්නේ මම ඉන්නේ ඉරියව්වට හෝ ඇද්දක වාගෙන මම දැන් මෙතන ඉන්නවා කියන එකේ හිත පවත්නවා නම් එයා ඒ හිත පැවැත්වීමෙන් කොච්චර කෙලස් කන්දක් අයින් කරන්න පුළුවන්ද කියලා දන්නවනම් ඒක එළඹ වාසය කරනවා නම් ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒ එක චිත්තක්ෂණයක් ඇති දවසකට මම අරණියට ඇවිල්ලා දැන් වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා ඉන්නේ ඉරියව්වේ ඉන්නේ කියලා දන්නවනේ. එයා දැනගන්න ඕනේ මෙච්චර කෙලෙස් අයින් කරුවා. ඊට පස්සේ බුදුහාමර බොහොම සරල සරල නෑ කියවන්න සරලයි. අභියෝගයක් දෙනවා. ආ ඔය චිත්තක්ෂණේ දෙකක් කරගනි. ඔය චිත්තක්ෂණේ තුනක් කරගනි. තප්පරයක් පවත්වපන්. තප්පර දෙකක්, තප්පර තුනක්, විනාඩියක්. මේ අරණියේ ඉඳගෙන මම දැන් සුවසේ සමබරව වාඩි වෙලා ඉන්නවා කියන එක හිත පවත්නවා නම් එයාට දන්නේ නැති උනාට බුදුහාමුදුරුවෝ දන්නා මේ මනුස්සයා ඉස්සල්ලාම වතාවට කාමගුණ සහ කාම සංඥාවට ආයිබෝන් කියලා. මේක ඉතින් දිගින් දිගට දිගින් දිගට අපි ටිකක් වාඩි වෙනවා ආයෙ සක්මන් කරනවා ආයෙ වාඩි වෙනවා කර කර කර කර ගියාට පස්සේ මේ පරියන්ක භාවනාව විතරක් ගත්තොත් මේ ඉඳගෙන ඉන්නකොට කය කියලා කියන්නේ කන්දක් කියන එක. කොට හුඹහ කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. මේ නිකන් පිරමීඩයක් තිබ්බා වගේ නේ හැඩේ. මේ කන්දේ ස්කන්ධය කියලා කියන්නේ කය කියලා කියන්නේ කන්ද කියන එකම තමයි. මේ කන්දේ තියෙන්නේ ධර්මානුකූලව බලනවනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතුන්. උඹේ එකේ තියෙන එකයි ඉස්සරහින මනසකෙත් එකයි තියෙන ගහේ කුලේ තියෙනෙත් එච්චරයි මේ හතර මහා ධාතුන් තියෙන්නේ. මේ හතර මහා ධාතුන්ගේ ගතියක් තියෙනවා. එක එක එක වෙලාවට ඔලුව උස්සනවා ඒ වෙලාවට අනිත් උන්ට ඔලුව උස්සන්න දෙන්නේ අනිත් එක්කන ඔලුසන කරන මේ කටිය ඔලුසන්න දෙන්නේ නැහැ. ඒ නිසා යම් වෙලාවක වායෝ ධාතුව කිපුණොත් ඇවිස්සුණොත් පඨවි තේජෝ වායෝ ආපෝ යටපත් කරනවා. පඨවි ධාතුව උසපත් වුණොත් අනිත් ධාතුනේ යටපත් කරනවා. ඉතින් අපි මේ ඇඟට හිතේ දාන බලනකොට මේ හතර දෙනා නයි හතර දෙනේ pore ගන්නවා වගේ එක එක යටපත් කරගෙන එක එක යටපත් කරන කිලවරක් නැති නාඩගමක ඉන්නේ. ඉතින් මේක දකිනකොටත් දෙවෙනි සැරයටත් පශ්චාත්තාපය කරන නැද්දකින් කී කී අතල්ලාවිලා දැන් මොනවද මේ දකින්නේ? මහා කෙලෙස් කන්දක්, අසුචි ගොඩක්, පණු රිත්තක්. එකිනෙක කාකොටා වැටෙන නයි වෙන රිත්තක් වගේ, නයි රිත්තක් වගේ පේනවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට බුදුහාමතුන් වැටුමට ලාභයක් තියෙනවා. මොකද්ද? මේ කයට හිත ගැනීම නිසා ලෝකයක් දුක් කරදර බව අයින් කරානේ. ලෝකයා චිත්ත පීඩ අයින් කරගත්තනේ. චිත්තමනාපක අයින් කරානේ. දැන් මේ කය කියන හත දෙමුත් ඉස්මතු වෙන එක විතරක් බලනවනම් අනිත් තුන් දෙනා පිළිබඳ දුකත් අයින් කරන්න පුළුවන්. බොහොම සරලයි. හැබැයි බොහොම න්‍යායානුකූල ක්‍රමයක් කියන්නේ ඉස්මතු වෙන්නේ වායෝ ධාතුව නම් ඔක්කොම අමතක කළා ඒ වායෝ ධාතුව මගේ නිවන් පෙත කරගන්න. මගේ කර්මස්ථානේ කරගනි. මගේ අරමුණු කරගනි. ඒකේ විතරක් නිමිති ගනි. එයා කොහොමදත් අනික් තුන් දෙනා ඔබලා දානවා. උඹ උඹ ගණන් ගන්න යන්නත් එපා. යමු යම් වෙලාවක පටවි ධාතුව ඉස්මතු වුණා නම් වායෝ ධාතුව ගැන කරදර වෙන්න එපා. පටවි ධාතුව විතරක් බලපන්. මේ හතර දෙනාගේ හැටි අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයක් තියෙන ඉස්මතු වෙච්ච එක නා අනිත් ටික යටපත් කරනවා. ඒක කොහොමද දිනෝ පක්ෂය අනිත් පක්ෂේ ගුණට ගහනවනේ ඒක සාමාන්‍ය දේශපාලනයේනේ. ඔය දේශපාලනේ නෙමෙයි මේ අපේ ඇතුලේ තියෙන එකක්. ඔය එළියට අවිලා තියෙන. එළිය තියෙන වමනේ. මේ ඇතුලේ තියෙන ගොජේ මේ පෙන්වන්නේ. ඒ විදිහට යම් වෙලාවකට මේ යෝගාවචර දැනගත්තොත් මේ හතර මහා ධාතුවෙන් හැදිච්ච මේ ඕලාරික අත්පටිලාභේ ප්‍රකට වෙන්නේ හතරෙන් එකයි කියලා. භාවනාව යන්නේ මේ ප්‍රකට වෙන එකත් එක්ක විතරයි. ඒකට බුදුහාමුදුරුවෝ වග වෙනවයි කියලා. යෝගාවචර මුළු ඇඟ ගැනම වග කියන්න ඕනේ මුළු කය ගැනම වග කියන්න ඕනේ. ඒකේ ඉස්මතු වෙන ධාතුව හතර මහා ධාතුන්ගේ මොකද්ද කියලා බලන්න. ඒකදී සාමාන්‍ය උපමාවකට කියනවා නම් ඉතින් සාමාන්‍ය ස්පාසෝ පිනිස යෝගාචර මතක කරනවා ඉඳගෙන ඉන්නකොට හිතාමතා කරන සේරම කායික ක්‍රියා අමතක කරනවා. හිතාමතා කරන සියලු වාචසික ක්‍රියා අමතක කරලා බලාන හිටියොත් මේ පිම්බෙන හැකිලෙන හුස්ම ගන්න ටික විතරයි සිද්ධ වෙන්නේ. එහෙනම් වායෝ ධාතුව තමයි ඉඳගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙන නිසා උඹ අනිත්‍යව ගැන ඉඳගෙන ඉන්නකොට හොයන්න යන්න එපා. ඒක ප්‍රසිද්ධ වෙනවාක බලපං ප්‍රසිද්ධ වෙන්නේ වායෝ ධාතුව. අනේ වායෝ ධාතුව විතරක් බැලුවත් මුළු කයම බලපෝ ආනිසංස සිද්ධ වෙනවා. මුළු ලෝකයක් අමතක කිරීමේ ආනිසංස සිද්ධ වෙනවා. ඒ නිසා වායෝ ධාතුව ඉස්මතු වෙනකොට වායෝ ධාතුව බලන්න හිටියොත් බුදුහාමුදුරුවෝ කියපු දේ වෙනවා. අවශ්‍ය ප්‍රතිපදාවට වැටෙනවා. ඒ නිසා ඔබ වායෝ ධාතුවට වැඩි අවධානයක් යොමු කරන්න. වඩා ප්‍රණීතව බලන්න ආස්වාසය එනකොට ප්‍රස්වාසය අමතක කරනවා. ප්‍රස්වාසය එනකොට ආස්වාසය අමතක කරනවා. ආස්වාසයට ප්‍රස්වාසය බලනදී සද්ද වේදනා හිතවිලි තිබුණට ඔව්ව නල ඔළුව වෙලා ගන්න යන්න එපා. ඔව්ව එනවනම් එයි එනකන් එන තෙක් ඉස්මතු වෙන ආස්වාසය වශයෙන් බලපන්. ප්‍රස්වාසය වශයෙන් බලපන් කියලා බලහන යනකොට යෝගාවචරයට තේරෙනවා හොඳට පදන් වුණාට පස්සේ මේ ආස්වාසය දිහා ආස්වාසය කියලා මෙනෙහි කරමින් බැලුවත් හිත සමාහට ප්‍රසවාසය කරේ විහිදියා. හිත සමාහට පරිත්‍යෙන් ශබ්ද කරේ විහිදියා. කයේ තියෙන අනිකුත් වේදනා කරේ විහිදියානවා. හිතවිලි නගිනවා. ඉතින් ඒකට යෝගාචර ආය අන්දබන්ද වෙනවා. දැන් මොකද්ද ප්‍රමුඛතාවයට දෙන්නේ? මොකද්ද මූල කර්මත්තානේ? මොකද්ද අරමුණු කරන්න ඕන කියලා. ඉතින් බුදුහන්සේ ලක්ෂ වාරයක් කමඨාන සූද්ධ කළා කියනවා. ඒ ආස්වාසේ දිහා උඹ බැලුවට වැඩ ගොඩක් මේ ලෝකේ තියෙනවා. උඹේ හිත අවුල් පාස කරගන්න නැතුව උඹ ඉස්සරහින් තියාගත්ත ආස්වාසය ගැන විතරක් බලපන්. එතකොට අනිතෝ ඉබේම යටපත් වෙයි. උඹේ ගැන හිත නරක කරගන්න ගත්තොත් ඒක ඉස්මතු වෙලා යනවා. ඒක ඊළඟන කරන පරිප්පුවක් තියෙන. ඒ නිසා හුදුට හිත තියාගනි. ඒව ගැන කතා කරන්නත් එපා. හිත නරක කරගන්නත් එපා. ඒව තියෙද්දි ආස්වාස් වාස්වාසේ බලන එක ඒව නැතුව තියෙනවට බලනට වැඩිය හොඳයි. හරි සෙල්ලක්කාරකම් බොහොම හොඳයි. ඒ නිසා ආස්වාසේ තියෙද්දි සද්ද ඇහෙන බව දැනගනින් ගණන් ගන්න එපා. වේදනාවක් තියෙනවා. ඔබ ගණන් ගන්න එපා. හිතවිලිත් එනවා. ගණන් ගන්න එපා. හැබැයි හිතන්න එපා. අහන්න එපා. විඳින්න එපා. හුස්මෙන් බලපන්. ආනේම යනවා කියලා කියන්නේ අපි සාමාන්‍යව භාවනා වැඩමුළුවක ওই ටිකට විතරයි උගන්වන්නේ. ওই ජය යන්න දෙයක් නැහැ. කොයි වෙලාවකරි මේ යෝගාවචරය මේ සෙනගක් ඉන්න පාරක සෙනග නතර වෙනකන් ඉන්නේ නැතුව පුළුවන් පුළුවන් ඉඩපාඩුවේ ඉස්සරහට යන්න වගේ ලදලද වෙලාවේ මේ ආස්වාද ප්‍රසවාසයත් එක්ක යන පරියන්කයක් කරනවා නම් එයාට තේරෙන්න පටන් අරගන්නේ මේ අනිත්‍යව ගැන කනගාටු වෙන්නේ නැති දුක් කරදර ගන්න නැති මනසක් නැත්නම් ප්‍රමුඛතාවයේදීම පිළිමත මනසක් තේරුම් ගත්තොත් මේ හුස්ම කොයිම වෙලාවකවත් අපි අමතක කරන්නේ නැහැ. නිින්ද ගියාමත් හුස්ම නැත්තේ නැහැ. හිත පිට ගියාමත් නිින්ද නැත්තේ නැහැ. සද්ධාහන කොටත් සද්ධාහනටත් හුස්ම නැත්තේ නැහැ. ඉතින් මේ නිතර දෙවිලේ තියෙන මේ හුස්ම පිළිගත්තා කියලා කියන්නේ වම් පැත්ත. හුස්ම තියදී සද්ද ගැන හිතනවා කියලා කියන්නේ අපායයි. කෙලස්. මාරු බලවේග. ඉතින් අපේ හිත කොච්චර කැමතිද හුස්ම තියේදී ශබ්ද ගැන චෝදනා කරන්න. හුස්ම තියේදී වේදනා ගැන චෝදනා කරන්න. හුස්ම තියේදී හිතවිලි ගැන චෝදනා. ඉතින් කමට අහන කොච්චර සුද්ධ කරත් මේ භාවනා කරනකොට ශබ්ද එනවා. භාවනා කරනකොට වේදනා තියෙනවා. භාවනාවේ හිතවිලි එනවනේ කියන ලක්ෂ වාරයක් අරගම අනිත් පැත්ත මේ පැත්ත තමයි. ඉතින් කමට අහන සුද්ධ කරන කියන්න තියෙන්නේ වේදනා තියේදී භාවනා කරන්න පුළුවන් ගැන ගැන හිතපන්. වේදනා තියේදී ආශාදි බලන්න පුළුවන් ගැන හිතපන්. සද්ද තියෙද්දි ආස්වාදේ බලන්න පුළුවන් ඒ කියන්නේ හිතපන්. හිතවිලි තියෙද්දි ආස්වාදේ බලන්න පුළුවන් බෑ නේද? ඒක විතරක් කතා කරපන් කියන එක දැනගන්නකොට භාවනා 150ක් ඉවරයි. ඒ ටික ලේසි නෑ. ඒ ටික ලේසි නෑ මොකද අපේ හිත යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියලා තමයි කියන්නේ. කවදාකවත් අපි මේ ගිවිසගත්ත ආස්වාද ප්‍රසවාසය ගැන නෙවෙයි කතා කරන්නේ වල්පල් තමයි කතා කරන්නේ. ඉතින් කවදා හරි යෝගාවචරයා හරිය ආස්වාසේ ලාදී මෙහෙම කරගෙන යනකොට ආස්වාසේ මෙහිමයි උල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි. එහෙම බලබලා ඉඳද්දිත් මට පිටිපස්සේ සද්ද ඇහෙනවා. වේදනක් දැනෙනවා. හිතවිලිත් එනවා. ඒත් මම කොහොම හරි ආන ආස්වාසේ ඉන්න හදනවා. ඒතර ප්‍රස්වාසය එනවා. ප්‍රස්වාසය මෙහෙමයි. ඒ ප්‍රස්වාසය අතරමැදයි ප්‍රස්වාසයයි මෙහෙම හිතවිලි වේදන එනවා. මොකද ඒ තියෙද්දිත් මට හුස්ම එකක් දෙකක් ගන්න පුළුවන් කියන එක निराවුල්ව වාර්තා කරන්න පුළුවන් නම් ඒ යෝගාචරයයි ඒ හුස්ම ආස්වාද ප්‍රස්වාසයේ විනිවිද බලනවා කියන එක හරහා බලනවයි කියන එකට ආස්වාසිය තියෙද්දි සද්ධාහන්න පුළුවන් බව දන්නවයි කියන එක. ආස්වාසිය තියෙද්දි හිතවිලි තියෙන්න පුළුවන් කියන එක දන්නවයි කියලා දැනගත්තට පස්සේ එයා මේ රූප කර්මස්ථානේ විනිවිදින හැටි තේරුම් ගන්නවා. විනිවිදින්න බාධාවත් තියෙන්න ඕනේ. බාධාවක් නැත්නම් විනිවිදින්න තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ බාධා නෙවෙයි මේ හම්බ වෙන්නේ මේ පිහිය ගන්න ගල වගේ පණ්ඩරේ තියාගන්න එකක්. ඒ නිසා යෝගාවචරයේ කර්මස්ථානේ මොකද්ද මේ රූප බලමින් ඉන්න මේ ආශ්වාස ප්‍රශ්වාස රූපේ බලමින් ඉන්න ගමන්ම ශබ්ද ආවට ගණන් නොගෙන සිටීමේ කලාව ඉගෙන ගන්න. වේදනා තිබුණට ගණන් නොගෙන සිටීමේ කලාව ඉගෙන ගන්න. හිතවිලි ආවට මම හිතනවා නෙවෙයි නේ කියලා ඉගෙන ගත්තට පස්සේ එන්නේ එන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ යාළු වෙනවා, ආද වෙනවා, උත්සන්න වෙලා ආසන්න වෙලා ඒකත් එක්කම ගියාට පස්සේ මොකද්දෝ গুপ্ত ක්‍රමයක් ගුඪ ක්‍රමයකින් එන්නෙන් ආස්වාද ප්‍රසවාසී තුනී වෙලා යනවා හඳුන් කුරු ගොඩාක් පත්තු කරපු තැනක දුම පෙනුනට ඈතට යන්න යන්න ඒ දුම අනිකුත් හුලං අතර නොපෙනී යන්නාසේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ආනාපානෙ තුනී වෙලා නොදැනෙන නොපෙනෙන මට්ටමට යනවා. ඉතින් යෝගාචරය කොච්චර බය වෙනවද කියනවනම් හුස්ම භාවනා කරනවායි කියලා හිතලා සතිය කරනවායි කියලා හිතලා සමාධිය කරනවායි කියලා හිතලා දූවගෙන යනවා යන්න. මට කිව්වා ආනාපානෙ බලන්න කියලා ඕන ආනාපානෙ නැති වුණා. මේ මේ තටමන්නේ මොකද්ද මේ අපි ප්‍රහාණය කරන්න හදන මේ රූපීයත් භාව ප්‍රතිලාභය හරහා දකින්නකොට ඒක විනිවිදිනකොට බුදුජානක කියනවා මේ මං උඹට රූපේ අල්ලලා දුන්නේ රූපේ විනිවිදින්නයි ප්‍රහාණය කරන්නයි නමුත් දැන් රූපය අල්ලගෙන තියෙනවද කොච්චර කියනකම් කියනවාද කියනවා නම් ආස්වාද ප්‍රසවාසය නැති වෙනකොට දාහින් දාඩි දානවා ඇඟේ වේවුලන්න පටන් ගන්නවා සහලවනවා වක්කාරේනවා බය වෙනවා බුදුදහම කියනවා මං ධර්මයේ දේශනා කරන්නේ ආනාපානේ සාක්කුවේ දාගන්න නෙවෙයි ආනාපානේ කරඬුවක තියලා වඳින්න නෙවෙයි. ආනාපානේ දිහා හොඳට බලනකොට ඒ ඕලාරික රූපී ආත්ම භාවී විනිවිදින්න පුළුවන් බව වෙන්නට ප්‍රහාණය වෙනසයි දේශනා කරන්නේ කියලා. ඒ භාවනා කරන ගම යෝගාවචරයට ඒත්තු ගැනීම කරන්ඩ ආනාපානෙ දුන්නේ ගෙවම් කරන්නයි ක්ෂය කරන්නයි වැය කරන්නයි මිස එකතු කරලා ගෙදර ගෙනිලා නම්බු ලබන්න නෙවෙයි කියන එක තේරුම් ගන්න තාමත්ම අමාරුයි. මොකද මේ යෝගාවචර හිතාන්නේ ආනාපානේ නිවන කියලා. ආනාපානේ ගොඩාක් gedර අරගෙන යන්න හිතානේ ඉන්නේ. නමුත් බුදුරජාණන් කියනවා මම මේ අත්භාව ප්‍රතිලාභයක් වරණගනවා. වරණගන්න එක ගෙවම් කරන්නයි. ඒ නිසා මෙතන රූපී අත්පටිලාභය කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයට. ඒකට කියනවා ආස්වාස ප්‍රස්වාස කය. සබ්බ කාය පටිසංවේදී. නැත්නම් ආස්වාස ප්‍රස්වාස මුලුල්ලම හොඳට බලන්න බලනකොට ඒක විනිවිදිනවා. විනිවිදට පස්සේ විනිවිදයෙන් එහා පැත්තේ තියෙන එක නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ ගෙවම් කරාට පස්සේ තියෙන අවකාශයට ගිහිල්ලා සමවැදුනොත් අවකාශයට ගිහිල්ලා හිතේ සතුටු වුණොත් අවකාශයට ගිහිල්ලා ඒක පිළිගත්තොත් යාට තවදුරටත් රූප ලෝකයක් රස විඳින්න බෑ. රූප ලෝකයට ආයිබෝන් කියලා තමයි රූපේ ගෙවම් කරලා යන තැනට යන්නේ. ඒතන තමයි යෝගාවචරයේ ඉතාමත්ම තීරණාත්මක තැන මොකද ඒ තරම් අපි මේ රූපෙට බැඳිලා තියෙන්නේ ඒ රූපය නිසා බැඳීම නිසා බුදුහාමරගේ ප්‍රතිපදාවෙන් රූපේ ගෙවන් වෙනකොට අපි ප්‍රතික්‍රියා කරලා ආයෙ රූපේ ගෙන්න ගන්නවා අයියෙන් හුස්ම ගන්නවා එහෙම නැත්තම් මේකට මුණ දී ගන්න බැරි නිසා හිත නින්දට වැටෙනවා හිතට අල්ලගන්න දෙයක් නැති නිසා හිත නින්දට වැටෙනවා එක්ක සැක කරනවා එක්ක හයියෙන් හුස්ම ගන්නවා එක්ක කියනවා මට ආනපානි හරියන්නේ නැහැ මට වෙන කර්මස්ථානයක් දෙන්න බැරිද මට බුද්ධානුස්සතිය නම් මේට වැඩිය අල්ලනවා. ආනාපානිය හරියන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවා ඒ ගුරුන්නාංශය මට හරියන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ කියන දේවල් අපිට තේරෙන්නේ නැහැ. මම හරියන කෙනෙක් ගාවට යනවා කියලා ගුරුවරයා අතාරින්. එතන මේ බාහන මැදස්ථානේ හොඳ නැහැ. හොඳ බාහන මැදස්ථානයක් ඕනේ කියලා මේ හරියටම බාහනා යනකොට යෝගාවචරය පෙරදුනා වගේ, දැරදුනා වගේ බය වෙලා දමල ගහලා යනවා. මේකයි බුදුහාමුදුරුවෝ කියන්නේ පොට්ටපාද උඹ වගේ කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ කියලා. තේරුම් ගන්න බැරි භාවනාව කරන්න බැරි නිසා නෙවෙයි. කරනවා භාවනා හරියනකොට එයා හිතන්නේ වැරදිලයි කියලා. හරියන හැම එකක්ම වැරදිලයි කියලා හිතනවා. ඉතින් ඒකෙදි කොච්චරක් හිත අලුත් කරගන්න ලෑස්ති වෙන්න ඕනද? බුදුහාමර දෙන උපදේශ පන්ති ප්‍රතික්‍රියා ක්‍රියාවත් කරන ගමන් ඒක හරියට අර්ථකථනයක් දී ගන්නවා කියන එක පොට්ටපාද වගේ කෙනෙකුට බෑ. මං හිතනවා අද ඉන්න මොකදනේ පොට්ටපාදලයි කියලා. මොකද භාවනා කරලා හරියට කතා කරන්න පටන් අරගත්තොත් තේනවා හොඳට භාවනා යනවායි කියලා. නමුත් යෝගාචර වෙවුලනවා, සහලවනවා, බය වෙනවා, කෑම ගන්න බැරුව යනවා, නිින්ද නැතු යනවා, ඇඟ සුතු මැලි වෙනවා, සක්මන් කරගන්න බෑ විසි වෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද? ඒ තරම් දැඩි ලෙස මේ අත්පටිලාභේ අල්ලාගෙන බුදුහාමුදුරන්ගේ නීතිය ප්‍රතිවදාව හරි නිසා ඒක ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය වෙනකොට හීන් දාලි දාන. විතර මතක් වෙනවා. ගලී වැදුර පිලේ වැදුර හේනට අරගෙන යනවා එලා වැදුර හේනේමම සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහි වෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා අර අත්පාවේ පැටලාවේ අයින් වුණොත් gedara උන්ද මතක් වෙනවා අනේ හිටියානම් අද බදාගෙන ළඟ වෙලා බුදිය ගන්න දැන් නම් මොකක්වත් නැති වුණානේ පැදුරවත් තිබුණා නම් අඩු ගන්න දැන් පැදුරත් නැහැ ඉතින් හිතේ දුකට එතකොට කවි කියවෙනවා පැලේ ඉඳගෙන ඔච්චර තමයි කරන්නේ භාවනා කරලා භාවනා හරියාගෙන එනකොට ලෝකේ අර Tamanට හම්බෙච්ච ලම්බුනාම ලාභ සත්කාර හිලෝක ගැන කල්පනා කරන දෙකින් විතර මේක කරගෙන කරගෙන ඉන්නකොට හුස්මත් නැති වෙනවා. මං හිතන්නේ මට සතියක් නැති වෙලා ගල ඊට වෙදී නරකද හීන ලෝකෙකින් හරි කමන්නේ අර gedara තිබුණු කුණු කන්දල් මතක් කරන්න කියලා අපි අර කොච්චර ඕලාරිකත්ව භාව පැටලාභයේ ප්‍රහාණය පිරිස දේශනා කරපොදේ හරියට කරලා ප්‍රහාණය වෙනකොට ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඒක ක්ෂය වීම දකින්නට අපි ඒක බයක් වෙනවද? වැය වීම දකින්නකොට කොච්චර බය වෙනවද? Nirodhe දකින්නට අපි කොච්චර දේවල් හිතට දාගන්නවද කියලා බැලුවොත් අපිට වෙනම මාරයක් නැහැ. අපිට වද දෙන වෙන කෙනෙක් නැහැ. අපේම තකතිරුකම ඇර. අපේම වැරදි දෘෂ්ටිය හැර. නමුත් ඒ දෘෂ්ටි ඔක්කොමත් වැරදිලා තියෙදිත් බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදාව හරි. ඔය මෙතනින් ගැලවිලා ගිහලා තව තැනකට ඵලයන් තව ගුරුවරයෙක් හොයාගෙන තව කරුණක් කරන භාවනා කරම එතන ගිහලා කරුවත් ඔච්චරම තමයි. උතන ගිහලා පිම්බි මහැකිලිම කරුවයි කියන්නකො. පිම්බි මහැකිලිම භාවනා කරුවත් ගිහිල්ලා භාවනාව හරියාගෙන යනකොට ඒක නැති වෙනවා. ඒක නිසා බුදුසන්තේ සඳහන් කරලා තියෙනවා ඕලාරිකත්ත භාව පැටලාවෝ යස්ස තුම්මේ පහානාය ධම්මං දේශේ. මම ඕලාරික අත්භාව පැටලාවයක් තියනයි කියලා කියනවා. හැබැයි ඒක ප්‍රහාණය පිටයි බණ කියලා තියෙන කරලා බලපන්. කරලා බලනකොට උඹට ආනාපානයේ දිග එක කෙටි වෙයි. කෙටි එක සූක්ෂම වෙයි. නොපෙනී තැනකට යයි. ආනෝක තමයි මේ ඕලාරික අත්ත් භාවයේ අත්පටිලාභයේ ප්‍රහාණය ඒකට කවුද ලෑස්ති කවුද ලෑස්ති ඒක හරියන බවට නම් මං හිතුවට වැඩිය භාවනා කරපිසොල්ට හරියන අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට වැඩිය ගිහියෝ ගොඩාක් සාර්ථකයි ඇති මොකද එක ගිහියකත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ ඉතින් ඒතියෙද්දිත් මේ භාවනාත් කරනවා ගෙවන් වීමත් වෙනවා. ඒතියෙදිකට ප්‍රතික්‍රියා කරනවා, බය වෙනවා, සලුවකසා දාලා යනවා, හීන් දාඩිය දානවා, හෙල්ලෙනවා, පෙරලෙනවා වුණාට ඒක යෝගාවචරයාගේ දුර්ලකමක් නෙවෙයි කියලා මට බුරුමේ උගන්වපු ස්වාංශ කියන එක ගුරුවරයාගේ දෝෂයක් කියලා. ඒක ගෝලයට හේතු ගන්නලා දෙන්න බැරි නම් වැරද්ද ගෝලයාගේ අතේ නෙමෙයි ගුරුවරයාගේ අතේ. වැරද්ද මෙතනදී බණ කියලා ධර්ම සාකච්ඡා කරලා අනුකම්පා කරලා එහෙම නැත්නම් තරහ නොගෙන මේ පොඩි දඩුවකට කිරිබොන දඩුවකට බත් කවනකොට බඩ යනවනේ. ආහාර මාරු වෙනකොට ඉතින් එහෙම කියලා හැමදාම කිරි දිදී ඉඳලා බෑනේ. බඩ යද්දිත් ඒ දරුවට නැවත නැවත බත් කවන අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වගේ මේ ඕලාරි ගත්ත භාව පැටලාවේ අයින් කරලා මනෝමය අත්ත භාව පැටලාවේට මෙයා පුරුදු කරනකොට යෝගාචර ප්‍රතික්‍රියා කරන එක හැටියක්. ඒක ධර්මතාවයක්. අන්නේ වෙලාවේදී කිරෙන් ඝන ආහාර වලට ආහාර මාරු කරන වෙලාවේදී අම්මලා තාත්තලා නිවාඩු දාගෙන ගෙදිටලා දරුවා රැක බලා ගන්නවා වගේ හම්බ කරනවා විතරක් නෙවෙයි ආහාර පුරුදුකමෙන් රැක බලා ගන්නවා වගේ ඒ ටික කියලා දෙන්න දන්නේ නැත්නම් වගකීම බොහෝ වෙලාවට ගුරුවරු යෝගාවචරයට දානවා. බුරුම සාංශ කියන එක තන්නේ කර ගුරාගේ වැරද්දක් කියලා. ඒක කියලා දෙන්න දන්නේ නැත්නම් මේ ගැඹුරු මොහොතකට පීනට දන්නේ නැති විසි කරලා ඒක හබක් බබක් ගාලා වතුර බොන්න බලන් ගන්නකොට ගොඩ ගත්තේ නැත්නම් වතුර බැනුපු එකාගේ දෝෂ නෙමෙයි පන්නපු එකාගේ දෝෂේ තියෙන්නේ. ගුරුවරයාගේ දෝෂේ. ඒක නිසායි මම මේ මහාශී ක්‍රමයට කැමතියි. ඒ ස්වාමීන් වහන්සේලා මෙතනදී හාත්පසින් යෝගාවචරය අල්ලාගෙන බදාගෙන මැද තෙල්ලම් කරන්න අන්නවා සම්පූර්ණ අරසාව දීලා. උඹ උඹ මොන දිටට වැරදිුණත් කමන්නේ මම තරහ වෙන්නේ නැහැ. උඹ පේන දේ කියපන්කෝ. හිතන දේ කියපන්කෝ. උඹට වෙන දේ කියපන්කෝ එකක්වත් උඹ නෙවෙයි මේ ධර්මතාවයක් යන්නේ. නමුත් යෝගාචරය හරියටම හරස් වෙනවා. දෙන්නෙම නෑ අභිවෘද්ධියකට. යෝගාචරය පස්සටමයි යතා දෙන්නේ. ආයෙත් යන්න හදන රූපී අත්ත්ව භාව පැටලවට. හයියෙන් හුස්ම ගන්නවා කියලා ආයෙ රූපී අත්ත්ව භාව පැටලාවයක් ගන්න හදනවා. ඇද්ද කරලා කයිදිය හරි බලනවා. ආයෙ අර නැති වෙන රූපී අත්ත්ව භාව පැටලාවෙට එන්න. ඒ දොස් කියන්න බෑ. මොකද අපි දන්නේ එච්චරනේ. මේ භාවනා කරන්න ඒක නැති කරන්න. නමුත් මේ භාවනා හරියනකොට ආයසරයක් අර ඕදෝ දමඩේ දාන වගේ යනවා. ඉතින් මේක තමයි යෝග ජීවිතයේ විචිත්‍රම, සුන්දරම, సౌందర్యාත්මක තන මෙච්චරයි. ඉතින් මේක ක්‍රියාත්මක වෙනකොට භාවනා ගුරුවරු පුදුම සතුටකටපත් වෙනවා අවුරුදු 2600 කට පස්සේ වුණත් බුදුහාමුදුරු කියපු දේ ඇත්තයි. යෝගාවචරයත් මේකට විරුද්ධව යද්දී යෝගාවචරත් මේකට විරුද්ධව හරස් කපද්දී තාමත් භාවනා වැඩ කරනවා. තාමත් භාවනා කරන පිරිසක් ඉන්නවා ලෝකේ. තාමත් බුද්ධ ආගමක් තියෙනවා ලෝකේ. මෙව මනුෂ්‍ය ධර්ම නෙවෙයි මෙව උත්තරී මනුෂ්‍ය ධර්ම. අද්භූත වේ ධර්ම. ඉතින් මේ ඒ ධර්ම තාම ඒකට යෙදිලා අප වෙලා කප වෙලා වැඩ කරන යෝගාචරය දන්නේ නැහැ. එයා තාම යුද්ධෙට ගිය සෙබලෙක් වගේ කොයි පැත්තටද ගහගෙන යන්නේ කියලා කැප්ටන් දැනගෙන හිටියට මේජර් දැනගෙන හිටියට සෙබල දන්නේ නැහැ. මැරෙන්න උඩත් ලැහැතිලා බැටල් ෆීල්ඩ් එකට යනවා මිනිහ වීරයෙක් ඇති. ආන් මේ වගේ වැඩක් කරන නිසා යම්මලාවක ඒ රූපී අත්භාව ප්‍රතිලාභේ දැන් මේ ගෙවන් වෙන එකයි වෙන්නේ. මගේ කෙලෙස් ටිකයි මේ සහලවල තියෙන්නේ. මාර බලවේගයක් ඉස්සරහා මම ඉන්නේ මම නොසලී බුදුන්ගේ පැත්ත ගන්න ඕනේ. ගෙවි යන අත්භාව ප්‍රතිලාභේට ආයිබෝන් කියලා ඊගායකට යන්න ලෑස්තිෙන්න ඕනේ කියන එක යෝග ජීවිතයේ වැදගත්ම තැන. මේ වගේ වැඩමුළුවකදී භාවනා වැඩමුළුවේදී කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන්න බෑ. හැබැයි ඉඟියක් නම් දෙන්න පුළුවන්. දැනලා තේරුම් ගන්නත් පුළුවන් යෝගාවචර කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා යන පාරෙන් කියන්නත් පුළුවන්. ආන්නේම ගියාට පස්සේ යම් වෙලාවක යෝගාවචරය වෙලාවකට යන්න පුළුවන් නම් හුස්ම හරහා හුස්ම නැති තැනකට ගිහිල්ලා විවේක වෙලා අම්මෝ යන්තම් ලෝකේ පළවෙනි වතාවට මම රූපී ඕලාරික චාතුම් මහා භූතික කබරිකල ආහාර කන්නා වූ ආත්ම භාව පැටලාවේ ඉක්මවලා මනෝමය ආත්ම භාව පැටලාවට ආවා කියලා තමා වශයෙන් දැනගත්තා නම් ඒ යෝගාවචරය නිවන් ලබනන්නේ. හැබැයි යෝගාවචරය පුදුමාකාර විචක්ෂණ බුද්ධියක් සහිත හැබැයි සෙල්ලක්කාරකමක් සහිත රැඩිකල් වාදී මිනිසෙක්. මේ සම්ප්‍රදාන කෝල මිනිසයාට කොහොමඩක්වත් ඒ පැත්තට යන්න බෑ. ආපහු අරකට ඇදලා දානවා. ඒක යේසුස් වහන්සේ කියලා තියෙනවා. උටුවෙකුට පුළුවන් ඉදිකට ඉදිකටක් කරා යන්න. නමුත් මෝඩයෙකුට මේ තත්ත්වෙන් තේරුම් ගන්න බෑ. එයා අපහු එන්නමයි හදන්නේ අර අර නැති වෙන ආත්ම භාව ප්‍රතිලාභය අල්ලන්නමයි. ඒ මොකද අපේ හිතේ තියෙන මේ ආත්ම සංඥාව. බුදුජානකේ මේකක් තියෙනවා කියලා කියනවා. එහෙම එකක් තියෙනවා වර්ණගනවා දැන් කියනවා අහනවා ඔබ දැන් වර්ණගලා කියාපන් ඔබ ආපහු යන්න හදන මේ හිස්තන විවේකය අවකාශයේ තියේදී ආය අර යන්න හදන ඕලාරික අත්පටිලාභය දැන් ඔබම වර්ණගා ගනින් අන්න ඒකයි මම කියන්නේ ඕලාරික අත්පාව ප්‍රතිලාභය කියලා පොට්ටපාදට දෙන්නේ අතුල් පහර පිටපැත්තෙන් හැරවලා. ඔබම හිතාගනි උඹේ හිත කොච්චර අත්පාව පැටලාපේට කැමැතිද ඕල අත්පැටලාපේට කැමැතිද ඕලාරික. ඒ නිසයි මේ හුස්ම තුනී වෙනකොට සහලයි. බාහයක ඇති කරගන්න හදන්නේ ඒකයි. මේ හද කරලා දුවලගෙන පරියන්කෙන් නැගිටලා යන්න හදන්නේ ඒකයි. නමුත් මම කියනවා එහෙම එකක් තියෙනවායි කියලා. ඒ නිසා උඹ යන්න හදනක බොරුවක් නෙවෙයි මම දන්නේ. නමුත් මම ඒක ප්‍රහාණය කරන්න ක්‍රමයක් පෙන්නලා තියෙනවා. උඹ ඒක කරලත් තියෙනවා. උඹ අත්දකලා තියෙනවා. උඹ බලපන් උඹේ ප්‍රතික්‍රියාව කොච්චරද කියලා. යහිතමු අපි කවුරු හරි ඒක තේරුම් අරගත්තයි කියලා තේරුම් අරගෙන එහා පැත්තට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ගිහලා හොඳට පట్టල වෙලා විනාඩි සමාට දවස් 7-8 භාවනා කරනකොට පහක් හයක් යනකොට ඕනම කෙනෙකුට ඒ දක්ෂ කෙනාට ඉඳගෙන සුවල්ප වේලාවකින් හුස්ම හරහා ගිහිල්ලා ඒ මොනවාකට හැප්පෙන්නේ නැති අරමුණක් කියලා විශේෂයක් නැති ඒ හිස්තන්ට ගියාම එයා දන්නවනම් මේක මනෝමයයි ඒක සබ්බංග පච්ඡංග සමන්නාගති රූපී කියලා බුදුහාමුදුරු කියනවා. ඒ මනෝමය ලෝකේ සියලු දේ තියෙනවා හීන ලෝකයක වගේ. හැබැයි මනෝමයයි. මනසින් හදාගත්ත එකක්. එයා ඒක නිසා ඒ මිනුවට ආයෙත් හුස්මත් පේනවා. ශබ්දත් ඇහෙනවා. වේදනක් තියෙනවා. හිත හැබැයි විශාල අවකාශයක ඉන්න බව තේරෙනවා. මේක අර රූපී අත්පටිලාභයේ ගෙවන් කෙරුවට පස්සේ හම්බෙන ඊගා වේදිකාව. ඊගා වට්ටාලේ. ඊගාව කැදැල්ල. ඉතින් යෝගාචරය ඒකේ පට්ටල වෙනොත් ඒ කොච්චර පටල වෙනවද පටල වෙනකොටම ඕලාරිකත්ව භාවය පටලාවගෙන හිතා ගන්න බැරි තරම් ඒක ඕලාරිකයි ගොරෝසුයි මේක කොච්චර සියුම්ද කොච්චර නිර්ආමිෂද කියලා කොච්චර ආධ්‍යාත්මිකද කියලා කොච්චර ආගමිකද කියලා යෝගාචරය දෙන අනේ මේ අසුචි වලේනේ මම මෙච්චර කල් හිටියේ දැන්නේ අන්තම් මේ මනෝමය අත්පටලාවට ආවේ කියලා මනෝමය අත්භාව ප්‍රතිලාභයේ අයිතිවාසිකම් ලබනකොට ඒ කාන්තේම ඕලාරිකත්ව භාව ප්‍රතිලාභයේ සමාජිකත්වේ නැතු වෙනවා. ඕලාරිකත්ව භාවපටලාභේ සමාජිකත්වයේ ලැබෙනකොටම මේ මනෝමයත්ව භාවපටලාභේ සමාජිකත්වෙ නැතු වෙනවා. මේ දෙන්න එක්කෙනෙකුට ඉන්න පුළුවන් එක සැරේ. සාමාන්‍යයෙන් කියන ඕන කෙනෙක් බඩේ පටිපණුවෙක් ඉන්න පුළුවන්. හරිම භයානකයි. එක පටිපණුවෙක් හිටියොත් දෙවැන්නෙක් ඉන්න දෙන්නේ නැහැ ඌ. එක වරක එක බඩක ඉන්න බලන එක පටිපණියකට විතරයි. ඒ වගේ මේ අත්පටිලාභ තුනක් බුදුහාම දේශනා කරන එක සැරයකට එකයි ඉන්න පුළුවන්. ඒක අනිත් එක්කටට ඉන්න දෙන්නේ. ඒ නිසා ගොරෝසු එක අයින් කරාට පස්සේ ශිවුම එක ආපුවාම ඒකට එළඹ වාසය කරුවොත් එයාට ගොලෝරු එක හොඳට තේරෙනවා මන්න මම ප්‍රහාණය කරුවේ මෙහෙම එකක් කියලා. ඉස්සෙල්ලා පළවෙනි වතාවේ පොට්ටපාදට එහෙම පිරිසිදුවක් තිබුණේ නැහැ. ඉතින්දි බුදුහාමුදුරු කෙන පොට්ටපාදේ උඹට කවදාකවත් මේක තේරුම් ගන්න බෑ. උඹ කරන්නේ ආයෙ හුස්ම තියුම් වෙනකොට ගොරෝසු හුස්ම ගන්න එකයි. උඹ නින්දට වැටෙන එකයි. උඹ නැත්තම් සැක උපදෝන එක නිසා උඹ ඔය කෙනෙකුට එහාට යන්න බෑ. නමුත් දෙවෙනි සැරේ ඉඳි බුදුහාමර කියනවා මේක උඹේ වැරද්දක් නෙවෙයි කැහැටි. නමුත් මේක ප්‍රතිපදා විශ්වාස කරපන්. ඒ වෙලාවේදී ඒ හුස්ම ගෙවුනට පස්සේ සතියෙන් දැනගනින් ගෙවුනේ හුස්ම මිස සතිය නෙවෙයි කියලා. හුස්ම තියෙනකොට තියෙන සතියකුත් තියෙනවා හුස්ම නැතිකොට තියෙන සතියකුත් තියෙනවා. හුස්ම තියෙනකොට තියෙන සංඥාවක් තියෙනවා හුස්ම නැතිකොට සංඥා නැති බවක් දන්න. ආන්න ඔයාලා සතිය එහාට ගියාම සතිය කියලා පටල වෙන්නේ මනෝමය අත්පටිලාභේ. ඒකට බුදුහාමර නමක් දෙනවා. ඒක සබ්බංග පච්චංග සමන්නාගත. ඒකට කියන සූක්ෂම කය කියලා මේ මෑතදී ඔය උඟක් දෙනෙක් කියන්න පටන් අරගත්තේ. ඒක ඔක්කොම තියෙනම මනෝමයයි. ඒක දැන් ස්නායු ශල්‍ය වෛද්‍යවරුත් ස්නායු වෛද්‍යවරුත් කියනවා ඔළුව ඇතුලේ වෙන මිනිහ ජීවත් වෙනවා කියලා. එයා තුල තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. පිට රූකඩේ විතරයි තියෙන්නේ වේදිකාවේ. රූකඩ නටනකොට වැඩකාරයෝ ඉන්නේ උස්ටේජ් එක උඩනේ. අට්ටාලේ උඩනේ අට්ටාලේ උඳලානේ රූකඩේ නටවන්නේ. යට තියෙන රූපේ නිකන් නටවන රූපේ විතරයි උඩ වැඩ කරන එක ඔක්කොම අර වගේ මනෝමය එකක් තියෙනවා කියලා. උනන්ද කියන එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක තියාගෙන රැක ගන්න නෙවෙයි මම මේ දේශනා කරන එකත් ප්‍රහාණය කරන්නේ. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයයි අවකාශයට ගිහිල්ලා ආස්වාද ප්‍රසවාස නැත්තන් කියලා හොඳට භාවනා කරන හිටියොත් පේනවා. මෙතන සතිය පැවැත්ම තියෙනවා. සමාධිය පැවැත්ම තියෙනවා. ජීවිතේ පැවැත්ම තියෙනවා. මැරිච්ච නැති බව දන්නවා. නිින්ද කියලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව සිහිය තියෙන බව දන්නවා. එහෙමනම් මේ අවකාශයේ නම් වූ ස්ථානයක් මේ පඨවි ආපෝ තේජෝ කියන ආස්තික ප්‍රඥප්තියෙන් ගියාට පස්සේ නාස්තික ප්‍රඥාත්තියෙත් ඉන්න පුළුවන් බව වෙනම ලෝකයක් බව තේරුම් ගත්තට පස්සේ යාට තියෙනවා මේ රූප ගැන කල්පනා කරන ජීවත් වෙන ලෝකේ අවුරුදු 100ක් හිටියත් අවකාශය ගැන කවදාකවත් දැනගන්න හම්බෙන්නේ නැහැ. දැනගත්තට පස්සේ රූප ගැන හිතන්න ගත්තොත් අවකාශයේ ඉන්නත් බෑ. ඊට පස්සේ අවකාශයට පටල වෙනවා. පටල වුණාට පස්සේ කියන එක අරූපී මනෝමයත්ව භාවයේ මේක තමයි ප්‍රകൃතිය. මම මේ කටබඩ නාසයේ දිව කය මන ගෙවල් දොරවල් ඥාන දරුවෝ කියලා හිතන දේවල් ඔක්කොම එක හිතාගත්ත දෙයක් මේ නිර්ාමිෂෝ ලබට මේ ප්‍රීතිය අවකාශයේ ගත කරන ආකාශයේ අනන්තයි කියලා ගත කරන දේ ඊට වැඩිය හොඳයි කියලා එයා අර මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයෙන් අරූපීයත්ව ප්‍රතිලාභයකට යනවා. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ තේනවා මේකේ හිටියට ඉන්න හිත කැමති නැහැ. හිත කැමති මොනවා හරි දේවල් අල්ලන්න. ඉතින් විඥාණය කරන්නේ මේ දේවල් සහ දේවල් නැති දේ අතර දෙකට බෙදලා නැති දේ ප්‍රතික්ෂේප කරලා ඇති දේට අල්ලන ගතිය තමයි. ඒක නිසා අපිට ඒ හිස් අවකාශය වගේ තැනට ගියාට මාළුවකට දැම්මා වගේ අසහනයක් දැනෙනවා. මීහරක වෙල්ලිට ගෙනල්ලා බැඳගත්තා වගේ අසහනයක් දැනෙනවා. ඒ අසහනේ මොකද? අර පුරුදු වෙච්ච රූපෙට අදින ගතිය. ඒක නිසා මේ රූපෙට අදින ගතිය විඥානයේ විසින් ඇති කරන දියසුලියක් බවත් පටලැවිල්ලක් බවත් ඒ නිසා රූ අරමුණු තිබුණත් නැතත් අවකාශය ආවත් පට වියාපෝ තිබුණත් මේ දෙකම හිත නරක කරගන්න නැතුව මදහත් හිතින් බලාහන ඉඳීමට නම් ඒ යෝගාචරයේ මේ විඥානයේ දෙපිට දෙපිට කාටු ගතිය දෙකට බෙදෙන ගතිය තේරුම් අර ගන්නවා කියන එක ඒක ඇත්තටම සංඥාව පිළිබඳව පැත්තෙන් බලනවා සැහැල්ලුයි නමුත් ওই සංඥා කොච්චර අදහනවද කියනවනම් අරමුණු තිබුණත් නැතත් සමාධිය තිබුණත් නැතත් සමහිත මදහත් හිත ඇති කරන්න බුදුහාමුදුරුවෝ ගැඹුරින් දේශනා කරන්නේ මේකටයි කියලා දැනගන්න නම් විඥානයේ මේ මායාකාරී ගතිය අල්ලනවා. ඒකෝර යෝගාවචරයට මනෝමය ආත්ම භාවයත් තේරුම් අරගෙන අර හිත මේ එක එක මවාපෑම් කරන බවත් මවාපෑම් කරන කරන මවාපෑම් කරන කරන හීන දිගේ අපි දුවන බවත් ඒ හරහා අපේ හිත හුදකලාව පාවා දෙන බවත් විවේකී පාවා දෙන බවත් තේරුම් ගන්න ඒ වගේ දේවල් අපි ඇත්තටම මේ වගේ භාවනා මධ්‍යස්ථාන වල වැඩමුළු වල අපේක්ෂා කරන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙන එක තීරුම් කරගත්තට පස්සේ ඒක නම් තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න ඕනේ මේ විවේකයේ බහුල කරගෙන ඒ වගේ දේවල් තීරුම් අරගන්න පුළුවන් පිස්සු පියාට්ටු පැත්තක දාලා ආධ්‍යාත්මයක් ගැන සලකන හුදේකලා බහුල කරන ජීවන රටාවට ගියොත් ජීවිතයක් ඇතුළත ඒක තීරුම් ගන්න පුළුවන් තීරුම් ගත්තට පස්සේ පේනවා ඊට පස්සේ යා සම්පූර්ණ අජටාවකාශයකට ගියා අජටාවකාශය ආනාවක් වගේ හැප්පෙන්න කිසිම ඝර්ෂණයක් මොකුත් නැතුව ගත්ත වේගෙන් ඉදිරියට යන්න පුළුවන් අර ඉස්සලා කියන අවකාශයට වැඩිය හුඟක් ගැඹුරු තැනකට වැටෙනවා එතකොට බුදුදහම කියනවා යාට පේනවා මනෝමය අත්පාටලාභයත් මේකට සාපේක්ෂව අයින් කරන්න පුළුවන් හැබැයි මේකත් නෙවෙයි නිවන කියන්නේ මේකත් තාම අරූපී බ්‍රහ්ම ලෝකයක් නැත්නම් අරූපී ධානයක් වාකලාට සමත කරනට විතරයි මට අයිතිවාසිකම් කියන්නේ. ඔය විපස්සනා භාවනා කරනකොට අනන්තවත් එකට යන්න පුළුවන්. ඒක නිසා ඒකට ගියාට පස්සේ බුදුරජාණන්සේ ඒකත් ප්‍රහාණය වෙනස දේශනා කරන්නයි අර ක්‍රමයටම ඒකත් ප්‍රහාණය කරන්න කියනකොට මේ ගැඹුරට යනකොට රාහු චිත්තහත් සාරිපුත්ත ලස්සන ප්‍රකාශයක් කරනවා බුදුරජාණන් වහන්සේට. ඒ මනුස්සයා පොට්ටපාදත් එක්ක ආපු ගෝලෙක්. එයා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ යම් වෙලාවක යම් කෙනෙක් මේ ඕලාරික අත්පටිලාභේ ජීවත් වෙනවා. ඒ කියන්නේ මේ රූපේ මම කියාගෙන ඉන්න මේ විකාර ලෝකේ ඉන්න තාකල් ඒ මනුස්සයාට මනෝමය අත්භාව ප්‍රතිලාභයට මෝගයි. අරූපී අත්පත්ලායට මෝගය යට හිතා ගන්නවත් බෑ මේ ලෝකේ කොහෙද එහෙම එකක් තියෙන්නේ කියලා. මේ භාවනා මේ ලෝකෙත් මේ කාලේ භාවනා කරලා ධ්‍යාන ලබන්න බෑ කියලා ප්‍රසිද්ධ කතාවල් යන්නේ. ඒක මේ පොට්ටපා චිත්තහත් සාරිපුත්ත කියනවා ඕලාරිකත්ව ප්‍රතිලාභයේම මේ ඥාන දරුවෝ ඒකවල දරවල් ලාභ සත්කාර සම්මාන හිලෝකම එකම ලෝකේ කරගත්ත භෞතික ලෝකේ ජීවත් වෙන මිනිස්සයාට මනෝමය අත්පත්ලාභේ සහ අරූපී අත්පත්ලාභේ මෝගයි. තේරෙන්නේම නැහැ. ග්‍රීක වගේ. වතුරේ ඉන්න මාළුවාට ගොඩබිම ගැන තේරුම් කරනවා වගේ. ඒ වහගෙම යම් කිසි කෙනෙක්ගේ මනෝමය අත්පත්ලාභයට ගියොත්. ඒ කියන්නේ හොඳට භාවනා කරලා ආස්වාස් ප්‍රසස්සේ ගෙවම් කරලා අවකාශයට නැත්නම් ආස්වාස් නොදැන තැනට ගිහිල්ලා හිටියොත් පේනවා අපෝ මේකත් එක්ක බලනකොට මේ ගත කරපු ඕලාරිකත්ව භාවපටලාභේ අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් වගේ නේද කොච්චර කැත වැඩක්ද පහත්තරක්ද කියලා ඒකට මෝග වෙනවා හැබැයි යාට අරූපීයත්ව භාව ප්‍රතිලාභේ තේරෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් අරූපීයත්ව භාව ප්‍රතිලාභයට ගියොත් යාට ඕලාරිකත්ව භාව ප්‍රතිලාභේවත් මනෝමයත්ව භාව ප්‍රතිලාභේවත් යා පිළිගන්නේත් නැහැ. ඒක තුච්ඡ කරලා සලකනවා. ඒක විතරමයි සත්‍ය. අනිත ඔක්කොම බොරු කියලා හිතන තරමට ඉදිරිපත් වෙච්ච එක අනිත් දෙක ඔබා තබනවා. ඉතින් එහෙව් ලෝකෙක අපි මේවා ප්‍රහාණය කරන්න නම් අපි දැනට ඉන්න අත්භාව ප්‍රතිලාභේ ප්‍රතික්ෂේප කරන්න එපා. තියනයි කියලා බාහිර අරගෙන එක විනිවිදින්න. ඒක විනිවිදතර පස්සේ ඒක 100%ක් අයින් වෙන්නේ නැහැ. ඒක මනෝමය අත්භාව පරිලාභයට ඉඳලා අයින් වෙනවා. එතකොට මේ මනෝමය අත්භාව පරිලාභයටත් අර ඕලාරික අත්භාව පරිලාභයට වගේම ඉදිරිපත් වෙච්ච ආසර්පසවාසයේ ගෙවන් කිරීම හොඳට බලාන ඉඳලා ඉඳලා ඉඳලා ඒක ගෙවන් කරාට පස්සේ ඔන්න අවකාශයේ ඔන්න විඥානයේ වැඩ කරන හැටි ආදී අරූපී කොටසට යනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මම මෙච්චරකල් විවේකයි කිව්වට හුදකලා වුණයි කියලා කිව්වට ඒ හුදකලා තාම ආකීර්ණ දෙයක්. ඊට ඉතාමත්ම ගැඹුරු හුදකලාවක් විවේකයක්. පිරිච්ච ගතියක් තියෙනවා කියලා මනෝමයයෙන් අරූපීයත් භාවයට පටලැපෙට යනවා. ඒකට ගියත් බුදුදහමසේ කියනවා ඒකත් ප්‍රහාණය කළ යුතුයි කියලා. අන්නේම කෙරුවට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා අපි මේ මැරණකම් ඉපදෙනකම් මිතුක් සංසාරේ දැක්කේ මේ ඕලාරිකත්ව ප්‍රතිලාභේ පමණයි. ඒකට කොච්චර ඇලි බැඳි හිටියානම් හිටියද කියනනම් අපිට මනෝමය අත්භාව ප්‍රතිලාභයක් කියන කතා කරන මිනිස්සු පිස්සු විදිහට තේරුනේ. গুপ্ত විද්‍යාව කරන කට්ටිය වගේ. භූත ධර්ම ගැන කතා කරනවා වගේ. ගුඪ ධර්ම ගැන කතා කරනවා. ඉතින් තියෙනවනම් පේන්න එපායි කියලා. නමුත් අයිසෙක් නිව්ටන් කිව්වේ ලෝකේ ගුරුත්වාකර්ෂණ කතාවක්. අයිසෙක් නිව්ටන් හරහා ගියාට පස්සේ අයින්ස්ටයින් කිව්වා අයිසෙක් නිව්ටන් දැක්කේ ලෝකෙන් 104කටත් අඩු ප්‍රදේශයක් විශාල ප්‍රදේශයක තියෙන්නේ අවකාශය. dark matter dark energy. නිසා Isaac Newton කියපු බොරු නෙවෙයි. හැබැයි පොඩි ළමයිගේ වැලි සෙල්ලම්පත් වෙන තරම්වත් වටිනා දෙයක් නෙවෙයි. මුළු ලෝක සත්‍යයෙන් 104ට අඩු ප්‍රමාණයක් ඉතුරු ප්‍රදේශයේ පිළිබඳව කිසිම මීටරයකින් මනින්න බෑ. උපකරණ වලට අහු වෙන්නේ නමුත් නෑ කියන්න බෑ කියලා ඊට පස්සේ අන්තිමට ඒ මනස දැන් මැරෙන්න කිව්වනේ කිව්වනේ නැද්ද මම කියව එක නොදැක්කනම් හොඳයි කියලා. ඒ තරම් අවුලකටපත් වුණා අයිසෙක් නිව්ටන් ප්‍රතික්ෂේප වීමත් එක්ක. ඒ නිසා අද භෞතික විද්‍යාව තන්නේ කර අසරණ වෙලා තියෙන්නේ. අනාථ වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ දන්නවා භෞතික විද්‍යාව කියලා අපි අතගාන්නේ ශූන්‍ය දෙයක් කියලා. නමුත් ඒකටත් එහාට ගියා නම් තවදුරටත් බුදුහාමුදුරන්ගේ රැස් වී දෙනවා. ඒ නිසා බුදුජානක මේක ගලවන්නේ ලුණු ගෙඩියක පොත් ආයෙනවා වගේ උඩම පොත් කැලිවට පස්සේ ඊගා පොත් හම්බ වෙනවා. ඒක කැලිවට පස්සේ තව එකක් හම්බ වෙනවා. එක එක එක එක ගලවන ගියාම අන්තිමට අඩිය මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේ පොතු නැහැ කියන්න එපා. අනාත්ම ධර්මය කියලා කියන අපි කියන්න හදන පොතු නෑ කියන එක නෙවෙයි. එහෙම පොතු තියෙනවා. උඹ ඒක ගලවන්න පුළුවන් බව දැනගනි. ගලවණ්ඩයි මේ අභ්‍යාසය දෙන්නේ. එහෙම නැතු ඒක සාක්කුව දා ගන්න නෙවෙයි. බණින්න නෙවෙයි. ඉතින් ඒ නිසා අත්තිකිලමතාන යෝගී එක්කන දකින්නටම කියන මේ අනාත්ම ධර්මයක් නම් මේ මොකටද භාවනා කරන්නේ? අනාත්ම ධර්මයක් නම් පින්පව් නැහැ. අනාත්ම ධර්මයෙන් සතුම් මැරීමක් නැහැ නේ කියලා පටලවා ගැනීමක් කරන නිසා එතෙන්ද යනකොට අත්භාවයක් තියෙනවායි කියලා බාර දීලා තමයි ගැටේ ලියන්න වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුජානක මෙහෙම විස්තර කරලා අහනවා පොට්ටපාදේ දැන් මම මේ විදියට කිව්වට පස්සේ පොට්ටපාද මම මේ කියන ධර්මයේ අපපටි හිරකතං කියන වචනයක බුදුන් කියනවා කාට හරි ප්‍රතිවාද නගන්න පුළුවන් ධර්මයක්ද මම මේ කතා කරන්නේ කියලා. වාදෙන් වටන්නත් බෑ ප්‍රායෝගිකව වටන්නත් බෑ කරන මිනිහා වෙන මිනිහෙක් බාටපත් වෙනවා ඒ නිසා මම මේ නිකන් හුදු වාද කතාවක් නෙමෙයි ප්‍රතිපදාවක් කතා කරන්නේ අනික ඕනෑම දෙයක් බුදුසසුනේ වාදෙන් පිළිදෙනවා මෙතන උන්වහන්සේ ඉදිරිපත් කරන එක කිසිම වාදකින් වටන්න බෑ වාදෙපුත් දිනනවා සත්‍යරත් යොමු කරනවා ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා Tamanට හම්බෙන හැම භාවනා හරියක් දැකීමටම විරුද්ධ වෙනවා ඒකල ඒක නැතිකරන්න ක්‍රමසහ විදිහන. නමුත් බය ඇරලා. ඔක තමයි භාවනාව කියන්නේ. බොහෝ කාගෙන ඉස්සරහට ඵලයන් කියන කියන්නේ අපි ධර්ම සාකච්ඡා කරන්නේ ධර්ම දේශනාවදිත් ඒකට බය ඇරීමක් කරන්නේ. ඉතින් ඒ විදිහට කරගෙන කරගෙන යන්න අපි කොච්චර අත්තරදි කරලා තියෙනද හිතන්න කොච්චරක් අත්තරදි කරන්න ඕනේද සත්‍ය ධර්මයේ තේරුම් ගන්න කියලා. ඒකට ඇත්තට අත්තරදි කියන්නේ වල කියන්නේ හුරතල් කියලා. භවනා ලෝකේ හුරතල් කියලා. නමුත් මේ හුරතලේ වුණත් හුරතලයක් වෙන්නේ නියම ධර්ම සාකච්ඡාවට අහුනොත් විතර. නැත්නම් යෝගාචර පශ්චාත්තාප වෙනවා. ඒකයි මම පටන් අරගත්තේ මේ සංඥා පිළිබඳව මේ කරන කතාව. මේ 26 වෙනි දේශනාව නිසා වමනක් නෙවෙයි ගැඹුරු. මේක කොහොමදත් ගැඹුරුයි. නමුත් භාවනා කරලා යම් දවසකට ආනාපානෙ හිත යොදා ගන්න දන්න කෙනා බලාන ඉන්නකොට ඉන්නකොට ආනාපානෙ වෙනස් වෙනස් තත්ත්වවලටපත් වෙනවා ඒකයි භාවනායේ දියුණුව කියලා තේරුම් ගන්න තරම් මේ බණ හේතු වුණා නම් ඒ ලොකු දෙයක් ගන්න. දානපාන කරන එක නම් හිතන්නේ හැමදාම එක විදියටම මට ආනාපානෙ පෙනපිනි තියෙන්න ඕනෑ කියන අත්දැකීම ගියොත් එයා කවදාකවත් අර එකක් ගෙවම් කරලා සියුම් එකට යනවා. ඒක ගෙවම් කරලා අත සියුම් එකට යන කතාව දන්නේ නැහැ. ඒ නිසා එක බණකින් එක රැක් භාවනා කරලා එක වැඩකින් මේක ඉවර කරන්න බෑ. ලක්ෂ වාරයක් කර කර සුද්ධ කරන සුද්ධ කරන යනකොට අර මුලින් මුලින් කරපු එකට සාපේක්ෂව එන්නේ එන්නේ එන්නේ මේකේ ලොකු අපටිහිරකත භාවයක් පේනවා. මේක බාධින් බුරු කරන්න බෑ. කරලමයි තීරු කරන්න ඕනේ කියලා ඒ නිසා භාවනාවට පෙළඹී ඇති පිරිසකට මේ ඉදිරිපත් කරන ලද කරුණු තමන් කරගෙන යන වැඩේ සතුටින් ධෛර්යයෙන් යුක්තව කරගෙන යන්නට හේතුවක් ධෛර්යයක් සත්‍යයක් සමාධියක් ප්‍රඥාවක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාට සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පිරිස අවශ්‍යතාවයක් තියෙනවා නම් සුළු වේලාවකට ධර්ම සාකච්ඡාවට වෙලා ගන්නවා. මේ කියපු දේවල් පිළිබඳව පහම පිරිසුදු කරගත යුතු දෙයක් තියෙනවනේ. එහෙම නැත්නම් අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනා නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අයියන අපි දෙවියන් අවසරයි ප්‍රකට වෙනවා කියන්නේ වායු ධාතුව ප්‍රකට වෙන තැනට යොමු කරන්න කියලා වාසි වදාගා. ඒකට විතරම වෙන වායු ධාතුව අමතරව අනිත් ධාතු ප්‍රකට වෙන අවස්ථා දැන් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් වායු ධාතු ප්‍රකට වෙනවා ඒක බලන්න වෙන එකක් ප්‍රකට නැහැ ඒක බලන්න. ප්‍රකට වෙන එක බලනවා මිසක අහවල් එක ප්‍රකට වෙන්න ඕනයි කියලා අපේක්ෂාවක් යෝගාවචරය තුළ නැහැ. ආනාපාන සතිය වැඩිපුර වායු ධාතුව ආනපාන සතිය බලන්න කියලා අනිවාර්ය නෑ. ආනපන නිර්දර්ශනයකට ගන්නවා. ආනපන පෙනී පෙන්නොත් ඒක බලපන් ඒක වායව ධාතු. ඒ නෝ උෂ්ණ රත් වෙනවා වෙන්න පුළුවන්. තද වෙනවා වෙන්න පුළුවන්. ගලනවා වෙන්න පුළුවන්. මේ පේන වෙලාදී භාවනාවට විරුද්ධ ධර්ම නෙමෙයි භාවනාව මේ. ඉදිරිපත් වෙන එක බලන්න. ඒ වගේ ඔය වගේ ප්‍රශ්න කරන්නේ නැතුව කවදාකවත් අපිට මේක තේරුම් ගන්න බෑ. නැත්තම් බණ කියන යන විදිහ මේ ආමතුරු මේ ආනාපානේ දේශනා කරන්න හදනවා කියන්නේ. නෑ එහෙම ගන්නෑ. ආනාපාන දේශනා කරන්නේ නිදර්ශනයකට ගන්නවා. ඉතින් ඒක මුද්‍රණාංශෙත් ඒක චාරිත්‍රයට කරලා තියෙනවා. නමුත් සක්මන් කරනකොට ආනාපාන ගන්නෑ. එතකොට පටවි ධාතුන ප්‍රකට වෙන්නේ ඒක දිග යනවා. ඒ වෙලාවට ඉදිරිපත් වෙන්නේ මොකද්ද කියලා දැනගන්නත් යෝගාවචරය සෑහෙන මෝරලා තියෙනවා. මේ වෙලාවේ නැත්තම් අර දේ නෑ කියලා කනගාට වෙනවා මිසක තියෙන දේ ගන්න නෑනේ. යෝගාවචරයට ඕන දේ මොකද්ද ඉදිරිපත් උනේ? ඒකත් එක්ක භාවනා කරනවා. ඒකට කියනවා යථාභූත ඥාන දර්ශනේ ඇති හැටිය දැකීම කියලා. අද හරිම අමාරුයි තේරුම් ගන්න. හුඟව දෙනෙක් කියනවා මට ආදී අප්සෙට් මට භාවනා කරන්න බෑ ආනාපානෙ පේන්නේ නැහැ. ඉතින් කවුද වදේ කිව්වේ ආනාපානෙ බලපන් කියලා. පේන දේ බලපන් කියලා නේ කියන්නේ. ඉතින් වාඩි වෙන්නම මේ ආනාපානෙ අපේක්ෂා කරලා. ඉතින් යෝගාචර මනෝලෝකෙක පටන් ගන්නවා. ඒ නිසා පේන්නේ මොකද්ද? ප්‍රකට වෙන්නේ මොකද්ද? ඒක ධාතු ස්වරූපයෙන් බැලුවම ඉවරයි. හොඳයි අපි ittavata adhigata sajjana kirimen sasiware nimawa satahan කරමු.